එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයේ අවසානයේට දැක්වෙන Nirodha ගාමිනී පටිපදා මාර්ගය. ඒක එලි දක්වන්නේ ක්ෂීනාස්රෝ බලයක් විදියට. යම් කිසි කෙනෙකුට නැත්නම් යම් කිසි උතුමන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමකට වැටහුණා නම් යම්පාවසෝ කීනාසවස බික්කුණෝ අරියෝ අට්ටංගිය මග්ගෝ භාවිතා හෝති සුභාවිතෝ ඉදම්පි කීනාසවස බලං ඒ කීනාසවන වහන්සේ නමකට වැටහුණොත් මම මේ හතරවෙනි ආර්ය සත්‍ය වඩන ලදී මනාකොට වඩන ලදී කියලා ඒකට ලොකු බලයක් වෙනවා චීනාසෝ බලයක් යම් බලං ආගම කීනාසවෝ බික්ඛු ආතවාණං khයම් පටිජානාති මගේ ආශ්‍රවයන් ජය වුණා කියලා එයා තමන්ම ප්‍රත්‍යක්ෂණය කර ගන්න නැත්නම් මේකට කියන්නේ සත්‍යකත්ව සාක්ෂාත්කරණය කරනවා කීනාමේ ආශාවාති මගේ ආශ්‍රය දැන් කියුණා කියලා සාක්ෂාත් කරන සමේ ධර්ම හතටම සාක්ෂාත් කටයුතු ධර්ම හත කියලායි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ කතමේ සත්ත ධම්මා සච්චිකාතබ්බා ඒකට උත්තරේ තමයි සත්ත කීනාසව බලාන. ඒකේ හත්වෙනි බලය තමයි යම් කීනාසයෙන් වංශේ නමකට මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන ලද්දේයි මනාවකට වඩන ලද්දේයි විශ්වාසයක් ආවනම් ඒක බලයක් වෙනවා. ඒ අනුව දැනගන්නවා මගේ ආශ්‍රයන් ඔක්කොම ක්ෂය වුණා කියලා. ඉතින් මේක අපි පසුගිය අවස්ථා කීපකදී මතක් කරගත්තේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අවසානට දැක්වෙන එක. ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ਸਰවචනාංශගේ අවසාන කාල පරිච්ඡේදයේ එහෙම නැත්නම් පරිනිර්වාණ සූත්‍රයේ නිතර නිතර මතක් කරලා තියෙනවා. මේක නිකන් මේ ගමනක් යන කෙනෙකුට ගමන් මල්ල ලෑස්ති කරනවා වගේ ආයුධ කට්ටලයක් වගේ සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන් වීර්ය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පඥ බල සත්බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගේ. ඉතින් මේ පිළිවෙලට මේක වැඩිගෙන යනකොට ඒ කෙනාගේ ඊට සාපේක්ෂව පරිඋත්ථාන නැත්නම් අනුස් වීතික්‍රම කෙලෙස් භූමිය නෙවෙයි පරිඋත්ථාන කෙලෙස් භූමියත් ඒ ඉක්මවලා ගිය අනුසය කෙලෙස් භූමියත් කෙවෙන බව ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ බොහොම හිමීට. මොකද කල්ප ගාණක් එකතු වෙච්ච අනුසය ටික ටික ටික ටික ගෙවෙන්න පටන් ඒ ගෙවෙන්න පටන් ගන්නකොටම ඒ කෙනාට තේරෙනවා දැන් මම ගඟ දිග ඉහළට පීනන කෙනෙක්. ඒ නිසා මේක හදිසි කරන දෙයක් නෑ. මේක කෙරෙන්න කෙරෙන්න මේ වැඩේ වඩන්න වඩන්න එහෙම තමයි ආර්ය අෂ්ට මාර්ගේ වඩන්න වඩන්න ඒ අනුසය කිවීම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම වැටහෙන්නේ ඒ ඒ කෙනාට වැටෙන්නේ ප්‍රධාන වශයෙන්ම වීතික්කම භූමියෙන් හෝ පරිඋත්ථාන භූමිය කෙලෙස් වලින් නෙවෙයි අනුසය භූමිය අනුව තමයි වැටෙන්නේ. ඉති සාමාන්‍යයෙන් මේ අනුසය භූමිය මේ කාම ලෝකේ දැක ගන්න අමාරුයි. කාම ලෝකේ <coughs> තියෙන හරියක් තියෙන්නේ වීතික්කම කෙලෙස්. එහෙම නැත්නම් උල්ලංඝනය කරන ලද නීති පද්ධතියක් මේ ලෝකේ තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒක අයින් වෙන එකට අපි කියනවා සීල ශික්ෂාව කියලා. ඒකට සීල ශාසනය කියලාත් කියනවා. සීල අංග කියලාත් කියනවා. ඒක කය වචන දෙකට පමණයි සීමා වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒ කය වචන දෙකට සීමා වෙච්ච සීලයක පිහිටපු ඒ සීලය අදි සීලයක් බවට පත් කරගන්න නැත්නම් සමාදන්ව රකින්න සීලය සතුටට ආඩම්බරයට ප්‍රමෝදයට හේතු වෙන කෙනා විතරක් එන්නෙන් එන්නෙන් සීලය අදි සීලයක් බවට පත් කරගන්න. එතකොට ඒ කෙනාට ඊගාට තියෙන පාඩම තමයි මේ සමාධි ශික්ෂාව. ඒ සමාධි ශික්ෂාව යන්තම් සාක්ෂාත් කරත් ඒක ලොකු වෙනසක් ජීවිතයකට. එතකොට යාට තේරෙනවා මේ පරිඋත් ทาน කෙලස් කියන මේ නීවරණ නිතරම අපේ හිත මුවා කරගෙන අන්ධ කරනෝ අචක්කු කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ පඤ්ඤා නිරෝධකෝ ආදි වශයෙන් මේ නිටතරම අපිව මෝහා කරගෙන ජීවත් වුණාට ඒකේ ඇහිදල් තියෙනවා. ඒ ඇහිදල් අස්සෙන් බලන්න පුළුවන්. බලලා වරින් වර වරින් වර ඒක తాවකාලිකව අයින් කරන්න පුළුවන්. පිස හරින්න පුළුවන්. පිස හැරියට පස්සේ ජලාශයක තියෙන පාසි සාමාන්‍යයෙන් වෙලාවට ඒක වැහිලා තිබ්බට එහාට මෙහාට කළොත් ඒ පාසි එහාට මෙහාට කරපු ඉඩපරාශය තුල යට තියෙන වතුර කඳ දැක් ගන්න පුළුවන් මාට ඒකේ තියෙන හොඳ පිරිසිදු වතුර. නමුත් අර පාසි බැඳිලා තියෙනකොට ඒක නිකන් පල්විච්ච තනක් වගේ නැත්තම් තන පිට්ටනයක් වගේ තමයි පේන්නේ. අන්න එහෙම දකින්නකොට පේනවා අපිට මේ කාම ලෝකේ හිටපු කෙනෙකුට ඒ චිත්තසංතානේ යෝගාවචරයා මිනිස්සයා භාවනා කරන එක්කනාගේ මේ පිරිසිදුවක් ඇතුළේ තියෙනවා ඒකට ඇතුළට යන්න ඕනේ නමුත් අර නීවරණය తాවකාලිකවයි අයින් වෙලා තියෙන්නේ ආයෙත් ටිකක් වෙලා ඉනකොට අරක අර ජලකඩ වහ ගන්නවා වගේ වතුරකඩ වහ ගන්නවා වගේ ඒ පරිඋත් ทาน කෙලෙස් වලින් කරදර කරනවා ඒ නිසා පරිඋත් ทาน කෙලෙස් වලින් අයින් කරගෙන චිත්තසංතානේ පවත් ගන්න ඕනේ නම් නිටතරම ඒ යෝගාවචරය මෙනෙහි කිරීම හරහා මානසිකාර්ය හරහා සතිය හරහා හිත ආඩ්‍ය කරන්න වෙනවා. ඉතින් ඒක ඉසලා ඉසලා ලොකු බරක් ලොකු ආගන්තුක දෙයක් වගේ පෙනුනට අන්තිමට ඒක සාමාන්‍ය දෙයක් බවට එහෙම නැත්නම් ප්‍රകൃතිය බවට පත් වෙනකන් වගේ සතිය උදව් කරනවා. එතකොට තමයි මේ අනුසය කෙලස් පිළිබඳව නැත්නම් ආස්ව ධර්ම පිළිබඳව වැටහෙන්න පටන් අරගන්නේ. ඒ වැටහීම තීව්‍රකරනද මේ නීවරණ අයින් කරමින් චිත්තසංතානයේ පරියන්ක වශයෙන් සක්මන වශයෙන් ඉදිරියදා වැඩවල සතිය පිහිටීම වශයෙන් කරන කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා නීවරණ තියෙන තාක් අපි දකින්නේ සංසිද්ධියක හට ගන්න පැත්ත විතරයි. යම් වෙලාවක නීවරණ නැති බහුතරයක් සහිත හිත තේරුම් ගන්නවා මේ නීවරණ වලින් කරන්නේ සංසිද්ධිය හැමාරේ අවසානයේ ක්ෂය වීම වැය වීම පෙන්වන්නේ නැතුව හිත නැවත නැවතත් ඊගාවට එන samudayයට හට ගැනීමට යොමු කරන එක තමයි කාමී කියන්නේ. ඉතින් ඒක නිසා මේ පෙන්නන්න මේක හැදුවට සංසිද්ධියේ හැමාරේ දැකීම එහෙම නැත්නම් මේ අරමුණ හොඳට මුණට මුණ දාලා හොඳට සමීපව හොඳට උත්සන්නව මෙනෙහි කරනකොට අරමුණ තාමත්ම වේග කැවෙනකොට ඇතිවීම නැතිවීම සමාන කරලා පෙන්වන්න පටන් අර ගන්නවා යෝගාවචරය සූරණං එයාට තේරෙන්න පටන් ගන්නවා අරමුණ මේ විදිහට ඉතාමත්ම වේගයෙන් සමහරවිට අපි කියනවා අංශු වශයෙන් පේන අවස්ථාවක් එහෙම නැත්නම් කම්පන චංචල පේන අවස්ථාවක් අධික වේගයක් පේන අවස්ථාවක් යනකොට ඇතිවීම නැතිවීම දෙක සමාකාරව වේදිකාවේ රංගනයක් පටන් ගන්නවා. ඉතින් මේ යෝගාවචරය පළවෙනි වතාවට ඇතිවීම වගේම නැතිවීම බලනකොට ඇඟේ රසායනික ශරීරයේ භෞතික ශරීරයේ විශාල වෙනස්කම් වගේ සිද්ධ වෙනවා. පෞරුෂත්වයේ විශාල වෙනස්කම් වගේ සිද්ධ වෙනවා. රුචි අරුචිකම් වල විශාල වෙනස්කම් වගේ සිද්ධ වෙනවා. කර්ම ශක්තිය වල ඇබ්බැහි වල සම්පූර්ණ කාඩ් කුට්ටම අනල බෙදුවා වගේ එන්නේ එන්නේ එන්නේ මේක අලුත් කර කර අලුත් කර කර පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මේක හොඳ මානසික සහ කායික සෞඛ්‍යයක් තියෙන කෙනෙකුට විතරයි දරන්න පුළුවන්නේ. වෙන ඕනම කෙනෙකුට මානසික අසහන, කායික රෝග එන්න ඉඩ තියෙනවා. මොකද ඒ තරම් මේක බත්තලිය උතුරන වගේ උතුරන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවේදී මේ යෝගාවචරයට කමඨහන සුද්ධ වෙලා මේ උදේවය වේග වෙන වෙලාවේදී මේකේ වය පැත්ත බලන්න ක්ෂය වෙන පැත්ත බලන්න වැය වෙන පැත්ත බලන්න නිරෝධයේ පැත්ත බලන්න හිතෙනවයි කියන එක තමයි අය එක පැත්තකින් අයෝනිසෝමනසිකාරේ ඉඳලා යෝනිසෝමනසිකාරයට හිත යනවයි කියලා කියන්නේ. ඉතින් මේ උදේබ්බේ මට්ටමට ඇවිල්ලත් ඒක දැකලා බය වෙන්නත් ඉඩ තියෙනවා. දැකලා භාවනා වැරදුණා කියලා කියන්නත් හිත තියෙනවා. දැකලා සතිය කැඩලයි කියලා හිතන්නත් ඉඩ තියෙනවා. දැකලා සමාධිය කැඩලයි කියලා හිතන්න ඉඩ තියෙනවා. නමුත් කමඨාන හරියට සිද්ධ වුණොත්, සුද්ධ වුණොත් ඒකේ නා ඒකට ලෑස්තිලා ගිහිල්ලා ඒ ඇතිවීම නැතිවීම දෙක සමාකාරව බලලා ඒ තුලින් ඉදා භාවනා වශයෙන් අලුතෙන් දකින මේ නැති වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත දකින්න පටන් ගත්තට පස්සේ අර මෙතෙක්කල් සමුදේ බැලීමට ඇබ්බැහියක් තිබුණ හිත සමුදය නොබල වැයපැත්ත විතරක් වැය වෙන පැත්ත විතරක් ක්ෂය වෙන පැත්ත විතරක් නිරුද්ධ වෙන පැත්ත විතරක් බලන්න පටන් ගන්නකොට මේ යෝගාවචරය තුළ දෙන්නෙක් ඉන්නා වගේ තේරෙනවා. සමුදය බලන බැහැය එහෙන් තියෙනවා. ඒ අතරමැද රහස් බැල්මකින් ක්ෂය වීම බලන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙකෙන් යෝගාවචරය කොයි කෙනාට කඩුව දෙයිද කොයි කෙනාට කෝපුව දෙයිද කියලා කියන්න බෑ. හුඟක් වෙලාවට අපි කඩුව දෙන්නේ සමුදේ පැත්තට කෝපුව දෙන්නේ වැය වෙන පැත්තට. කවදා හෝ මේක දැනගෙන අපි කඩුව දුන්නොත් ආයුධය දුන්නොත් වැය වෙන පැත්ත දකින්න ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මම මෙතෙක්කල් සංසාර දැකපු නැති පැත්තක්. ධර්ම ගම්භීරත්වයක්. එහෙම නැත්නම් පරමාර්ථ පැත්තක්. පේන්න පටන් අර ගන්නවා අර පුද්ගලයාම තමයි හැබැයි ඡේ වෙන පැත්තෙන් සංසිද්ධිය දිහා බලන්න පටන් ගන්නවා. ඒක බලාගෙන යන්න පටන් අරගත්තාම පස්සේ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කල මේ වැය පැත්ත, ඡේ වෙන පැත්ත, වාය වෙන පැත්ත, නිරෝධ පැත්ත තියෙද්දික පෙන්වන්න නැතුව මගේ හිත මොන්න තරම් චපල විදිහට, වංචනික විදිහට, ෂට විදිහට මේ සමුදේ පෙන්න පෙන්න හිටපු හැටි. හටගන්ම බල බල බල බල ඉන්නවා. හටගන්මෙන් හටගන්මෙන් හටගන්මෙන් පැන පැන යනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක කවුරුත් කරපු දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් සර්බලදාරි දෙවියන් වහන්සේ කරපු දෙයක්ුත් නෙවෙයි. එහෙම නැත්නම් මටත් මේ හරියට පේනවා නම් දකින්න නම් ඇත්තට මේක බලන්න පුළුවන්කම තිබුණා. මේක මේ පටලවල දීපු නිසා විලෝපන කියලා මේවට කියන්නේ. වංචනික ධර්ම නිසා එහෙම නැත්නම් ෂටභාවයේ නිසා මායාවී බව නිසා අපි හැම වෙලාවෙම හට ගැනීමේ සිලිලාරේ බලබලා ඉන්නවා. මේක අනිත් පැත්ත බලන්න ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. මමත් කැමති නෑ මේ සමුදේ දැකලා නිකන් හිත සතුටු කරගෙන ජීවත් වෙන්න. නමුත් මට ඕනේ දේ භාවනා කරත් වෙන්නේ නෑ. හරියට කමඨාන සුද්ධු වෙන්නේ නැත්තම්. ඒ නිසා හිතන්න කවදා හරි කෙනෙක් ඒ වැය වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත, Nirodhe පැත්ත බලාගෙන යන්න සුත්තමේ වතෙන් හරි නැත්නම් චින්තාමේ එහෙම නැත්නම් ණය විපස්සනාට දාගෙන හරි ගිහිල්ලා ඒ වැය වෙන පැත්ත බලන්න පටන් අරගත්තා නම් ඒ නිරුද්ධ වෙන පැත්ත, වැය වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත දැකීම තුන්වෙනි ආර්ය සත්‍ය වශයෙන් යාට උපස්තම්බනේ වෙනවා. එයා ක්ෂය වෙන පැත්ත දක්නාසුලුව භාවනාවට බහින්න ඕනේ. වැය වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත. ඒකට කියනවා කයානුපස්සනා, වයානුපස්සනා, නිරුද්ධහනු, නිරෝධහනුපස්සනා කියලා. සංසිද්ධියේ මේ පැත්ත බලනාසුලුව යෑම උනොත් විතරක් ගෙවි යන පැත්ත සීබුද්ධියෙන් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපි ඒක වහනවා. ඒකට පොළොම බීතිකාවක් තියෙනවා අපේ. අපේ තියෙන මානසික විරෝධයක් ඒකට ඇඟට නොදැනීම අපි ඒක වහනවා. උදාහරණයක් වශයෙන් අපි මරණයට කැමති නැහැ. අපි රැය වෙනවට කැමති නැහැ. අපි වයස වෙනවට කැමති නැහැ. අපි ලේට වෙනවට කැමති නැහැ. අපි හිතුව සත්‍ය තියෙන ඔතන නම් අපි මෙතෙක් කල මේ සමාජ ධර්ම හදාගෙන, චාරිත්‍ර හදාගෙන, සමಿತಿ හදාගෙන අපි ඒකට අවමංගල්‍ය කියලා දානවා. ඒකල කසාදෙට මංගල්‍ය කියලා දානවා. උප්පත්තියට කැමැති වෙනවා මරණයට කැමැති වෙන්නේ නැහැ. ඉතින් මේක සමාජයේ තියෙන සාමාන්‍ය පොදු නීතිය. අපි හිතන මේක තමයි සමාජයේ පවතින මා ස්වභාවය කියලා. එහෙම නැත්නම් පිළිගත් දෙය කියලා. ඉතින් සරුවචනාන්තර සිද්ධ වෙනවා සමාජයේ පිළිගත් දෙයට ඒකට කියන්නේ සම්මුතිය. පරමාර්ථ පැත්තෙන් බැලුවොත් අවබෝධයේ තියෙන නිරෝධේ. මේකට කැමැති වෙන්න ඕන. එතකොට මේ පුද්ගලයා සම්මුතියට විරුද්ධව යනවද නැත්නම් සම්මුතියයි પરමාර්ථය දෙකම පිළිගන්න පුළුවන් තරම් විවෘතකමකට යනවද කවදද මේ සම්මුතිය මේ ලෝකේ ඉන්නා තාක්කල් 99.9999999ක් සම්මුතිය පිළිගත්තත් ඒකට හොම්බට දමලා ඇනලා પરමාර්ථය පැත්තට යන්න හදනවා එහෙම නැත්නම් කියනවා Tamanට එන හිතවිලි වලින් 99.99999ක්ම සමස්තේ මේ හටගන්ම බලන්න කැමතියි එක හිතවිල්ලක් ඉඳපු ගමන් එනවා නෑ බලන්න ඕනේ ඉවර වෙන පැත්ත කියලා. අන්න ඒ වගේ විසම ඡන්ද ප්‍රතිඵල ලැබෙද්දී අර තනි Nirodhe බලන පැත්තට කඩුව දීලා අර 199.99999 තියෙන එකට කොපුව දෙන්න තරම් යෝගාවචරයාගේ පෙරලිය සිද්ධ වෙනකොට සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ Nirodhe දක්නාසුලුව Nirodhe දැකීමට සූදානම්ම භාවනාවට ගිය කෙනාගේ භාවනාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකට තමයි අපි මේ පූර්වංගම එහෙම නැත්නම් භාවනාවේ අපි සපේලා දෙන්න ඕනේ දේ. අපි උපේලා දෙන්න ඕනේ දේ. ඉතින් ඒ ටික වෙනවා සතර සතිපට්ඨානයේදී ඉන්ද්‍රිය irdipaadawala එහෙම නැත්නම් සතර සම්‍යප්පදන් වීරියේදී ඉන්ද්‍රිය ධර්මවල බල ධර්මවල බොජ්ජංග ධර්මවල එන්නේ මනස ඒ ඒ සූදානම් මනසෙන් බලන Nirodhe බලන බැල්මට අපි සම්මාදිට්ඨි කියලා කියනවා. සිද්ධිය දිහා බලන්නේ කවුරු වසංගන්න ගියත් සිද්ධිය හමාර තමයි බලන්නේ. සිද්ධිය හමාර දක්නාසුලුව මෙතෙක් කල් අපි සිද්ධිය පටන් ගන්න වෙලාවේ නැකත් බලලා පාවඩේලලා මල් අතුරු අතුරලා මගුල් කෑවා. දැන් බලනවා ඒක සිද්ධි ඕනම සිද්ධියක අමාරේ මොකද්ද කියලා බලන්න. අන්න ඒ දෘෂ්ටිය. ඒකට අපි සම්මාදිට්ඨිය කියනවනම් ඒ සම්මාදිට්ඨි පුබ්බංගම නැත්තම් සම්මාදිට්ඨියෙන් යුක්තව අපි පරියංකයට යන වෙලාවක්, ශක්මන්ට යන වෙලාවක්, සංසිද්ධියකට මුහුණ දෙන වෙලාවක් බැලුවොත් එවැනි දෙයක් එහෙම Nirodhe බලනාසුලුව ක්ෂය වෙන පැත්ත බලනාසුලුව වැය වෙන පැත්ත බලනාසුලුව මෙතෙක් කල් අපි හිතුවේ අවමංගල්‍යයක් කියලා. දුමංගලයක් කියලා. අභද්‍ර දෙයක් කියලා. දැන් ඒ අභද්‍ර දෙය භද්‍ර දෙයක් විදියට දුමංගලිය සුමංගලයක් විදියට සුභාසින්සනක් විදිහට බලන්න පටන් අර ගන්නකොට ඒ සුපුද්ගලයාට සම්පූර්ණ චිත්‍රය පේන හැටි තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. යාගේ අර දෘෂ්ටිය සිද්ධියේ හැමාරේ බලන පැත්තට ගිය ගියොත් කාමච්ඡන්ද නැත්තම් කාම සංකල්ප නිකම්ම සංකල්පයක් බාටපත් වෙනවා. මේ කාම සංකල්ප වලට තමයි අපි මෙතෙක්කල් දිවා රාත්‍රියේ දෙකේ නැත්තම් එලිපිට හෝ රහසේ කරදර කරේ. කරදර නෙමෙයි උත්සාහ කළේ. දැන් හිතනවා මේ පොදිය පිටින්ම ඒකෙන් නික්මෙන්ට ඕනේ. ඒක මේ උදාහරණයක් වෙනවා ඒකට කියන්නේ මේ සාමාන්‍ය පළවෙනි ඥාන પરම්පරාවේ ඒකට කියනවා මේ භංග ඥාන දැක්කට පස්සේ මුංචිතු කම්මිතා ඥානය කියලා මේ මිදෙන්න තියෙන ආසාව. දැන් මෙතෙකල් හොරින් කාමයේ රැක්ස කරපු එකනාට කාමයේ මිදෙන්න තියෙන ආසාව පෙන්නන්නේ එක පුරුෂයෙකුට ඉස්සර කාලේ තිබිලා තියෙන බෞබාර්ය සේවනය එක පුරුෂයෙකුට ස්ත්‍රීන් කීප දෙනෙක් අසහද බඳ ගන්න පුළුවන් බැන්දාට පස්සේ ස්ත්‍රීන් එකිනෙක නා රණ්ඩු කරන්න පටන් ගත්තට පස්සේ ඒ මනුස්සයා ඒ ස්ත්‍රීන්ගෙන් වෙන්වීමට කටයුතු කරනවා වගේ එකෙක්වත් දෙන්නේ සපත්නි කියන වචනේ අපි පාවිච්චි කරන එක මිනිහට ඥාන කීව දෙන සපත්නි හැපින්නි වෙන්න පටන් ගන්නවා තලිම ඒක සාමාන්‍ය සිංහල විවහාරයේ සපත්නේ කියන වචනේ සිංහලට දාන හැපින්නේ කියලා. අර ආසාවෙන් බැඳගත්ත ගෑනු ටිකෙන් වෙන් වෙන්නම දෙන්නේ. එහෙම නැත්නම් <coughs> ගැරන්ඩි මුඛයකට අහුවෙච්චි සර්බහිසකට අහුවෙච්චි ගෙම්බෙක් හිතනවා. ගෙම්බගේ ඔක්කොම එළියේ ඌ කෑ ගන්නවා. කෑ ගැවට කවදාවතර ගැරන්ඩියා මේක අතාරින්නේ නැහැ. අන්න ඒ වගේ හැඟීමක් එනවයි කියලා අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා මේ කාමයට මෙච්චර එලිපිටයි හැංගිලායි හයුපු මිනිස්සයාට මුංචිතු කම්මිතා ඥාන එනකොට එහෙම නැත්නම් කාමච්ඡන්දේ වෙනුවට නික්කම්ම සංකල්පය ආවොත් අපි මෙතෙක් කල් ඉගෙනගත්ත දේවල් අපි හම්බ කරපු දේවල් අපිට හරිගිය දේවල් ලාභ සත්කාර සම්මාන සිලෝක ටිකමයි සංසාරට බඳින්නේ. එහෙම නැත්නම් ආසවට්ටානිය කියලා කියන්නේ. ආසවට්ටානිය කියන්නේ මොකද? ලාභ සත්කාර සම්මාන සිලෝක. බෞසුත භාවයේ වැඩි ශිෂ්‍යෝ වැඩි වස්කාන. මේ භික්ෂුන් වහන්සේලා පැත්තේ. මේ හතර තියෙනවා නම් ටැග් ගහනවා ගමනක් නෑ. ඒකට කියනවා තితి භාගිය කියලා ඉස්සරහට යන්නම බෑ. ඉතින් මෙව්ව දැකලා මෙව්ව තිබුණත් මෙව පිළිබඳව නෙක්ඛම්ම සංකල්පේ දිනු කරනවා කියන එකට කියන්නේ දිනෝරට හැරපියා යන රජ කුසේ කියලා. අපි යම්කිසි රජ කෙනෙක් ප්‍රාන්ත රාජ්‍යයක් දක්ෂ විදියට යුද්ධ කරලා දිනලා ඉතින් ඉතින් හිතා ගන්න පුළුවන් ඉතින් යුද්ධෙටයි කාමෙටයි ඕන දෙයක් කොට්ටුයිනේ. කාමයේ යුද්ධය කියන දෙකට ඕන දෙයක් කොට්ටුයි. එහෙම කරලා දිනාගත්තට පස්සේ රජ්ජුරුවේ රට අතහරිනවයි කියලා කියන එක. දිනූරට හැරපියා යන රජකුසේ රාජාව රට්ටං විජිතම් පහය. මෙන්න මේ වගේ සංකල්පයක් එන්න පටන් ගන්නවා. මෙතන ඉතින් අර විචිත්‍රත්වයේ පිණිස කියන්න පුළුවන් රට දිනා ගන්න නැතුව අතහරිනවයි කියන එක දාර්ශනික නෑ. අනුගේ රටක් අතාරින්න දෙයක් නැහැ ඊට පස්සේ රටට අභියෝග කරන්න ඕන. යුද උපක්‍රම හරියට කරන්න ඕන. ඒකල පරද්දන්න ඕන. පරද්දලා තමගේ දිනුම සාතික් කරගෙන දීලා දාන්න. මේක තමයි බුද්ධජානනාංශය අපිට මේ Brahmacharyen පැවිද්දෙන් මහාන කමෙන් උගන්වන්නේ මේ ගිහියෝ කැමැති වෙන මිනිස්සුකන්ට හැම ශක්තියක්ම ලබන හැම භාෂාවක්ම ඉගෙන ගන්න හැම ශිල්පයක්ම ඉගෙන ගන්න හැබැයි උදේ පාන්දර විසිකරන කුණු කෙල ටිකක් වගේ ඕක විසිකලා දානවා. එහෙම නැත්නම් අපි ඒ උපේපු වස්තුවට උපේපු දැනුමට දාස වෙනවා. අපි උපයන්න උපෙල විසිකරන්න. ඒක නිසා මෙතෙක් කල කාමච්ඡන්දේ වශයෙන් තිබිච්ච සංකල්පෙන් අපි වට කරන කාම සංකල්ප කියලා නෙක්ඛම්ම සංකල්පයක් බවට පත් වෙනවා. ඒ වෙන නික්මීම හරියට අර සපත්නීගෙන් නික්මෙන්නා වගේ. එහෙම නැත්නම් ගැරන්ටිස්ට අහුවෙච්ච ගෙම්බා නික්මෙන්න හදනවා වගේ. ඉතින් මේකෙදි තේරෙනවා නම් මෙතෙන්ට එනකොට ඒක නඩ තේරෙනවා. දිවන්නේකට උදව් කරන්න බෑ. මොකද කාම එකතු කරන්නේ තමන්මනේ. අපි ඒක දක්ෂකමක් කියලානේ කරන්නේ. පෙර පිනක් කියලානේ ග්‍රහයෝගේ හරිය නිසානේ මට විතරයි ලැබුණේ කියලානේ මේක හම්බ කරන්නේ. හම්බ කරලා පස්සේ ඒක අතහරින වෙලාව එනකොට අපිට තේරෙන පටන් ගන්නවා මේක දැන් මේ මරණ ඉස්සලා අතහරියේ නැත්තම් ওই පොදිය තමයි අපි ඊගා ආත්මෙට අරයන්නේ. ආසයි කියලා මම එකතු කරගත්ත පොදිය තමයි. එක්කෙනෙක් ගාවත් නැන්නේ එහෙම පොදියක් නැති කෙනෙක්. පුළුවන් වුණොත් ඒ තමන්ගේ පොදිය ලියලා බලලා අපි මේ හම්බ කරයි කියලා යමක් තියෙනවා යමක් කියලා කියන්නේ බුදුරජාන්සිට කිංචන කිංචන අකිංචන වෙන්න ඕනේ. අකිංචනං අනාදානං ඒ අල්ලගන්නත් එපා නොකිසිවක් බාටපත් කරගන්න ඕනේ. නොකිසිවක් බාටපත් වෙනව සමුදේ පැත්තෙන් බලබලා ඉන්න එක නා Nirodhe පැත්තෙන් බලන්න ගිය ගමන් ඕනම දෙයක් නොකිසිවක් බාටපත් වෙන එක තුච්ඡතෝ රිද්දතෝ ශුඤ්ඤතෝ පරතෝ අනත්තතෝ කියලා කියනවා. Taman හම්බ කරපු දේ කොච්චරක් Tamanට සංසාරයක් ගෙනත් දෙනවා දුක දෙනවද? ප්‍රේමතෝ ජායති ශෝකෝ. තණ්හාය ජායති ශෝකෝ. ඉතින් මෙතෙක් කල් අපි ඒක හම්බ කරන්න මොන්න තරම් දහංගට දැම්මද? දත් මිටි කෑවද? හම්බ වුණාද? සමහරක් හම්බුනේ නැහැ. මේ හම්බ වෙච්ච ටික නේද මම බැඳලා තියෙන්නේ කියන එක සංසාරට බැඳලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න හිතෙනවද අද ඉන්න තුන්වෙනි පළවෙනි ලෝකේ රටකට ගිහිල්ලා කියලා තේරුම් කරන්න පුළුවන් වෙයි කියලා. මේ තාක්ෂණයේ දිගේ ගිහිල්ලා සීක්‍රෙන් සල්ලි හම්බ කරන්න හදන ලෝකෙක. යටිතල පහසුකම් දිගේ සීක්‍රෙන් ගිහිල්ලා දිනන්න හදන ලෝකෙක වෙන රටවල් පරමාණු බෝම්බ වලින් අල්ලන්න හදන රටක ඉන්න මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් මේක. ඉතින් ඒ හා සමානම වැරද්දක් නේ අපි අධ්‍යාපනය ලැබනවයි කියන එක. ඒගොල්ලෝ ඒක හදලා තියෙන අවුරුදු 20ක් විතර ඉස්සරහට හිතලා කිසිම කෙනෙකුට ගැලවෙන්න බැරි තරමට හදලා තියෙනවා. අම්මා මරලා හරි කමන්නේ ඉගෙන ගනි. ඉගෙන ගන්න ගන්න මොකද වෙන්නේ? අර තිබුණට වැඩිය ලුණු බොනකොට වගේ ආසාවක් එනවා තව තව තව තව යන්න. සල්ලි හම්බ කරන්න. හම්බ කරන්න කරන්න කරන්න මේක දිගේ යනවා. ඉතින් ඒක අසාර්ථක වෙලා අඥාන උපේක්ෂාවෙන් මෙතෙන්ට එන්නත් බෑ. එන්න පුළුවන් වෙයි තීක්ෂණ බුද්ධියක් තියෙනවා. මේක ලබලා ලැබපු දේ අතහරිනවයි කියන එක. කාටවත් කාටවත් කියන්න බෑ කිව්වොත් ඉතින් ඊර්ෂ්‍යාවට කියලා. උඹේ හම්බ කරපු දේ අතහරපන් කියලා මොකීට වාංගු කරලා කියන්නේ. සරුවඥාන් වහන්සේ පස්මා බැලුම් බහලා ඉපදිලා ජාතිය දේශේ කුලයේ මව බලලා අතහැරියා. අතහැරලා කිව්වා මම දන්නේ මේ ඒ බන්දලුනේ නිදහස් කියලා. හැබැයි එතනින් නැතර කෙරුවේ නෑ උන්වහන්සේ මේ ආසය අනුසය බන්ධන වෙනුත් අයින් කරා. අන්න එතනදී තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක් රහසෙන් හම්බ කරපු දේ අපි ප්‍රේම කරපු දේ විතරමයි දුක දෙන්නේ. කවදාකවත් අපි දන්නේ නැති දෙයකින් දුකක් එන්නේ නැහැ. එන හරියක් දුක එන්නේ අපි දන්න දේ. ඒක නිසා අපි ඉස්සෙල්ලා දැනගන්න ඕන අපි දන්න දේ මොනවද කියලා අපිට දුක එන පරිසරය. ඒක ඉතින් අපිම හදාගත් එකක්. ඒක නිසා භව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයිදෝ ප්‍රේමකලේ කෝ දැප්පතාමේ සංසාරේ දුක දලවර වේ නිර්වාණේ තම්බි කියන්නේ තම්බි කියන්නේ භව රෝගය සද්දනා රූපෙට මත්ති ඇයිදෝ ප්‍රේමකලේ බුදුසසුන් සඳහන් කරන ලෝකේ ඉන්න ඕනම කෙනෙක් රූපප්පමාණ කියලා රූපේ දැක්කොත් අල්ලනවමයි. ඒක ආයේ කාටවත් වළක්වන්න බෑ. ඉතින් මේ භව රෝගේ හැදෙන රූපෙටමත් වෙලා ඉතින් අපි අපි දරුවන්ට මේ පණිවිඩේ යන්නේ නැහැ කියලා අපිට කියන්න සාතිකයක් තියෙනවා. දැන් අද චීන කර්මාන්තෝලින් වැඩිම කර්මාන්ත තමයි රූපලාවන්‍ය. ඒ රූපලාවන්‍ය හරහා මානවයාගේ තව අවුරුදු 20කට ඉස්සරහා සැලසුම් හදලා ඉවරයි ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. ඒක තමයි ඇමරිකාවේ රජේ තීන්දුව කරන්නේ. ඒ රජයෙන් තමයි අපේ රජේ තීන්දුව කරන්නේ. ඒ රජයට හෙම්බිරිසාවක් කරනකොට අපිට හෙරිදාසේ කිවිසුමක් කරනකොට අපේ රජයට හෙම්බිරිසාව ඇවිල්ලා ඉවරයි. ඉතින් මේ වගේ හැදෙයිද මේ කාම සංකල්ප වලින් හැදිච්ච මේකේ නෙක්කම්ම සංකල්පයකට හීනකින්වත් අවස්ථාවක් එන්න පුළුවන්. ඒ තරම් භයානක මේ කාම සංකල්පතියෙදි මට ඕනේ නම් මට පුළුවන් කාම සංකල්ප වෙනුවට නෙක්කම්ම සංකල්ප ගන්න. අන්න ඒකයි මගේ තියෙන මානව අයිතිවාසිකම. ඒකයි පුද්ගලිකුට තියෙන මේ අසීමිත බලය මුළු ලෝකෙම කාමයට යනවා. අපේ අම්මලා තාත්තලාත් අපිට කියන එක. අපේ ගුරුවරුත් කියනවා. මම ওই පැවිදිෙන්ට ඉන්න කාලේ අපි භාවනා ශාලාවේ දෙපැත්තේ වාඩි වෙලා ඉන්නවා. එතකොට සුද්දෙක් ඇවිල්ලා ડોક્ટર පරාක්‍රම ප්‍රනාන්දුත් කතා කරලා අහනවා මේ දැන් කාලෙත් බණ භාවනා කරන මහාන වෙන්න පිටිස් ඉන්නවද මේ ලංකාවේ කියලා. ඒ කියන්නේ මේක මැරිච්ච සාසනයක් ඔය පරණ හාමුදුරු ටික ඉන්නවා. දැන් කාලෙත් පැවිදි වෙන්න හිතන කට්ටිය ඉන්නවද කියලා. මං ඉස්සරහා වාඩි වෙලා හිටියා ડોક્ટર ප්‍රනාන්දුකෝ මෙන්න මේ පිටරත් එහෙම හිතිලා තියෙන්නේ කියලා. ඉතින් සුද්ධමගේ ළඟට ඇවිල්ලා ඇහුවා ඇත්තද කියලා. ඊට පස්සේ මම පිස්සු මට මං ගාව එච්චර පින් නැහැ. පැවිදි වෙන්න පුළුවන් නම් වෙනවා. හැබැයි තාම ගැලවෙන පාටක්වත් නැහැ කිය. සුද්ධ නතර කර කතාව එතන. එතකොට ලංකාවේ හිටිය පෙරදෙන විශ්වවිද්‍යාලේ බෞද්ධ සහ පාලියන් සිට ප්‍රධාන මහාචාර්ය මයිලඟට ආවා. මයිලඟ වාඩි වෙලා ඊටාම කරුණාවෙන් ඇහුවා අර මහත්ය කියපේක ඇත්තද කියලා. මම මොකද්ද කියන්නේ කියන්නේ පැවිදි වෙන්න අදහස් තියෙනවා මං කොයිදින් මට ආසාවක් තියෙන එක හරියන්නේ නැහෙනේ ජීවිතේ ආසාවල් හරියන්නේ නැහෙනේ ඊට පස්සේ කෝ ඇයි ඔයාට එහෙම වුනේ මොකක් හරි කෙල්ලෙක් බූට් එකක් දුන්නාද බිස්නස් සවුත් උනාද මොකද උනේ කියලා මං කනේ මොකක්වත් නැහැ ඉතින් එහෙමනම් ඇයි එහෙම දේවල් කරන්නේ කරන්න යන්න එපා ඔයා පිටරට ගිහිල්ලා නැද්ද කියලා ගිහිල්ලා තියෙනවා ඉගෙනගෙන ඔය ඉගෙනගෙනක් තියෙනවා ඒ උනට කවදාකවත් ඔය වගේ තීන්දුව කරන්න යන්න එපා. ජීවිතේ ජීවත් කරලා ඉන්න බෑද කියලා කතා කරුවේ පුදුමාකාර මෛත්‍රියකින්. කතා කරුවේ පුදුමාකාර කරුණාවකින් පැවිදි වෙන්න නම් එපයි කියලා. මේ අම්මන්ඩි විශ්වවිද්‍යාලේ කී දාහක්ම ගරින්න ඇද්ද? මේ මේ කතා වෙන්නේ ඔය උගන්වන්නේ pāli සංස්කෘත pāli සහ බෞද්ධ අධ්‍යාපනය උගන්වන්නේ. ඉතින් අපේ අම්මා හිටියනම් අම්මත් ඒක තමයි මට කියන්නේ. මම කියන්නේ පිස්සු කතා කරනද ඔය ඊලන්දාරි වයසේ ඌව කරන්න යන්න එපා. ඔයගොල්ලොත් ඕගොල්ලන්ගේ දරුවන්ට ඔය බයිලාවමයි කියන්නේ. හැබැයි මතක තියාගන්න තමන්ඩ ඕනේ නා. ඒ මුළු ලෝකෙම කියද්දි කාමයට ඵලයන් කියලා ඛණ්ඩ හොඳට ඛණ්ඩ රාත්තල් ගන්න දැනගෙන. නික්කම්ම සංකල්පයක් ඇති කරගන්න තමන්ඩ පුළුවන් ඒක වළක්වන්න මේ ලෝකේ කවුරක්වත් නැහැ. ඒක තමයි මට සතියෙන් හම්බෙච්ච එකම ශක්තිය උඹට ඕන උඹට කරන්න පුළුවන් මුළු ලෝකෙම අනිත් පැත්ත හැරුවත් කියලා. ඒක මට 77 80 වෙන කාලේ වෙනකොට මගේ ඔළුවට දාලා තිබ්බා. ඒකට මම ඇත්තටම තාමත් ওই ධම්මික හමුරන්ට ස්තුතිවන්ත වෙනවා. කිව්වයි ලෝකයා උඹට දෙන හැම අවවාදයක්ම කිසිම දවසක අත්හදා බලපු දෙයක් නෙවෙයි ඉන්න හරියක් ලෝකේ ඉන්නේ මැට්ටෝ. දන්නේ නැති නිසා තමයි අනුන්ට උපදෙස් දෙන්නේ. දන්නේ මිනිහෙක් උපදෙස් දෙන්නේ බයයි. ඔත තියන්න එපා උවට කියලා කියනවා. කියන්නත් බෑ නේද? ඒ මනුස්සයා ওই බුදුහාමුදුරුවගේ භාගට ඉනාවිලා බලාගෙන ඉන්නවා. කියන්නේ නැහැ. කිව්වනම් පචයක්. දුන්නනම් උපදේශයක් අපායට. ඒක නිසා එහෙව් මිනිස්සුયો නොද්දකින් ඔබතන් නොදෝමකින් කියලා තමයි කියන්නේ. අන්න ඒකට තමයි මේ නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ. ඉතින් මට කියනවා බණ කිනකොට වචන කියන්නත් එපයි කියලා. උපදෙස් දුන්නොත් දෙන්නේ බාගෙට තැම්බෙච්ච allele තමයි. හරියට කාව කෙනෙක් එහෙම කරන්නේ ඒක නිසා මේ කාම සංකල්ප වෙනුවට නිකම්ම සංකල්පේ පහළ වෙන්න අපිට කල්යාණ මිත්‍ර උදව් වෙනවා. හැබැයි ඉතින් අපි කොයි එක කරනද කල්යාණ මිත්‍යා දන්නේ නැහැ, කොයි එක කරන්නේ නැද්ද දන්නේ නැහැ. මේක Taman තුල ඇති වුණාට පස්සේ Tamanට තේරෙන පටන් ගන්නවා සත්‍ය නම් හැම වෙලාවෙම තියෙනවා. අපි මුණතනේ බලන්නේ සමුදේ පැත්ත විතරයි. ඉවර වෙලා යනකොට බලන්න දන්නේ නැති නිසා අපි හැමදාම සමුදේ පැත්තේ තමයි මේ ඉතිහාසය භූගෝලය භෞතික විද්‍යාව රසායන විද්‍යාව හැමදේම බාහිරවර්තී. මුළු ලෝකෙම ලෝක විශ්ය බාහිරවර්තී. ඇතුළට දාලා බලන්න. ඇතුළට දැම්මහම හමාර ක්ෂය වීම, වැය වීම, Nirodhe නොදැක ඉන්න බෑ. ඒ ඉන්න බැරි නිසා අපිව සාහලවන්නේ අපි වෙවුලන්නේ බය වෙන්නේ නිදිමත වෙන්නේ ඒකාකාරී වෙන්නේ නැත්තම් මේ පාළු ගතියකට දැනෙන්නේ ওই සමුදේ බය ක්ෂය වීම දකින්නකොට. ඉතින් අපි ඒතර ගුරුවරය මාරු කරනවා, අරමුණ මාරු කරනවා, භාවනා මධ්‍යස්ථානේ මාරු කරලා කියනවා බෑ අප්පා ආනාපානේ හරියන්නේ වෙන කරුණක් දෙන්න බැරිද කියලා. ඒක දිගේ කිරුවොත් ඔතෙන්ටම තමයි යන්නේ. ඒ ගුරුවරයා හොඳ වෙන ගුරුවරෙක් ගාවට යනවනේ වැස්සෙන් වැස්සේ වැස්සේ වෙලාවට අත්ෙන් අතට පයින් කුරුල්ල තෙමිලා නැහිනා වගේ. අද භාවනා ලෝකේ දිහා බලනකොට භාවනා කරන්නේ කියලා නම් චෝදනා කරන්න බෑ. නමුත් ඒ අර නිරෝධය දක්නා සුළු පැත්තට හිත හැරිලා නැහැ. ඒක බලක් කරනවා ඒක හරන්නත් බෑ. ඒක තමන්ටම තමන් දැනගන්න ඕනේ නිරෝධය දැක්කට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා හැදෙන්නේ. නිරෝධගාමිනී ප්‍රතිපදායි වරනකොට නිරෝධය හම්බෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් ඔය රීකී ක්‍රමයේ අධ්‍යාපනයේ තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේ චතුරාර්ය පෙළගස්සලා තියෙන හැටි බලන්නකෝ. දුක දුකට හේතුව නිරෝධය නිරෝධයට මාර්ගය. නිරෝධය දැක්කේ නැතුව නිරෝධගාමිනී ප්‍රතිපදාව කොයින් හොයන්නද? මේකට ලස්සන වචනයක් බුදුරජාණන් වහන්සේගේ තියෙනවා. අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ. උඹට යන්න ඕන නම් පාර තියෙනවා. උඹට යන්න ඕනේ නැත්තම් ඉතින් මොනවද කරන්නේ? යන්න ඕන ගමන්නේ අපිට ඕන කරලා තියෙන්නේ මේ භාවනා කරලා තව සතුටින් ජීවත් වෙන්න. එහෙම නැත්නම් මේ ජීවිතේ තියෙන කරදර ටික අඩු කරගෙන මේ අනික් අල්ලවගෙදට වැඩිය හොඳින් ඉන්න පුළුවන් නම් ඒනම් හොඳටම ඇති. නිවන් දකින්න අදහසක් නැහැ. ඒකට දොස් කියන්නත් එපා ලෝකෙට. ඒක තමන්ගේ මේ පරිණාමය ඇති වෙන. තමන් තුළ මේ ලෑස්ති මනස සූදානම් මනස, Nirodhe දකින්න කැමැති මනස. ඉතින් ඒක නැත්තම් අපි පුදුම විදිහට මේ Nirodhe නොඑම පිණිස පිරිත් කියනවා, සෙත් සාන්ති කරනවා, අපනෝල් ගැට ගහනවා, දෙයියෝ පිටිපස්සේ යනවා. පුදුමාකාර සෙල්ලම් කරනවා. මොකටද මේ Nirodhe නොදකින්නේ? ඉතින් පේන්නේ නැහැ. පේන්නේ නැති බලන්නේ නැති ඉඳා. වෙන මොකක්වත් නිසා නෙවෙයි. නිසා භාවනා කළෝක වෙලා කරේ ආනපාන ගෙවෙන තැන පොඩ්ඩක් බලන්න පුරුදු වෙන්න. ආස්වාසේ නැත්නම් බැන ප්‍රසාදේ හැමාරේ පොඩ්ඩක් ඉවර වෙන හැටි බලන්න පටන් ගන්න. එහෙම නැත්නම් මේ බලහන් ඉන්න ආස්වාද ප්‍රසාස දෙකම ගිවිගෙන එනකොට දැනගන්න මේ ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩුවීමක් සතියේ තීක්ෂණ භාවයක් කියලා ඒකට අනුග්‍රහ කරන්න කොහේ හරි පොතක හරි කොහේ හරි උපදේශපන්තික තියනවද කියලා කිසිම තැනක නැහැ හැම තැනම තියෙන බෝ කරපං එකතු කරපං රැස් කරපං වැඩි කරපං ඒක තමයි සංස්කාර වල නම. සංස්කාරස් විසංකාර කරන කතාවක් කොහෙවත් නැහැ. සර්වඥාන්සේ බුදු වෙච්ච ගමන් එහෙම නැත්නම් ඉස්සල්ලාම කරපු දාන ගාතාවෙතිදී අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිපිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා ගහකාතං දිස්සෝති පුනකේහන්න කාසි සබ්බාතේ පාසුකා බග්ගා ගහ කුටම් විසංගිතං විසංඛාරගතං චිත්තං මගේ හිතේ ආය සංස්කරණයක් කිරීමක්, රැස් කිරීමක්, එකතු කිරීමක් නැහැ. ඒ නිසා තිබුණු දේ ගෙවුනට පස්සේ ආය මුකුත් නැහැ. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනංජාභි සංකාර කියලා රැස් කිරීමමනේ කරන්නේ. ඉතින් මේ රැස් කරන්නේ වගේ වන්න සංසාරයක් හම්බ වෙනවා. ඒ නිසා හැම සංස්කාරයක්ම සංසාරේ වඩනවා. ඉතින් කවුරු හරි හොඳට තේරුම් අරගත්තොත් මේ බොජ්ජං මේ සාක්ෂාත් කළ යුතු ධර්ම වල පළවෙනියෙන්ම සඳහන් කරලා තියෙන්නේ අනිච්චා බේ සංඛාරාති යථා භූතං සම්මප්පඤ්ඤාය සුදුට්ඨෝ හෝති හැම සංස්කාරයක්ම අනිත්‍යයි හැම සංස්කාරයක්ම දුකයි කිය. ඉතින් මේක බෞද්ධයාට පුදුම බයගෙන දෙන සුළු දෙයක්. ඒතර බෞද්ධය කියනවා පින් කරන්නත් එපාද කියලා. පුඤ්ඤාභි සංකාරත් එපා. අපුඤ්ඤාභි සංකාර නම් ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ආනන්ජාවේ සංඛාර. ඉතින් ඒක කියලා දෙන්න ගියාම හරි අමාරුයි මම දන්නවා. ගෙවල් වලට ගියාම ඕගොල්ලොත් නිකන් මේ කඩුව ගිල්ලා වගේ අප්සෙට් එකට යනවා මේක අහගෙන ගියාම. නමුත් මට වාචිත ඉట్లా තියෙන ඉතින් බුදුරජාණන්සේ කියන සබ්බේ සංඛාර දුක්ඛ කියලා. සබ්බේ සංඛාර අනිච්ච කියලා. මේක බටහිර මානසික විද්‍යාවට ගියේ දැන් අවුරුදු 200කට පොඩ්ඩක් ඉස්සරලා ඔය ආත ෂෝෆන්හව කියන මිනිස්සයා බටහිර ලෝකියවා හිතාමතා කරන හැම දෙයක්ම අකුසලයක් කියලා. හිතාමතා කරන හැම දෙයක්මට ගෙවන්න වෙනවා කියලා. ඉතින් මිනිස්සු හිතුවේ හිතාමතා හොඳ කරන මට මානසිකත්වයක් බටහිර ලෝකේ හැදුවේ. මම පැහැදිලිවම කිව්වා සංස්කරණය චේතනා හිතාමතා කරන හැම දෙයකටම ගෙවන්න වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මුළු බටහිර මානසික විද්‍යාවන මෙයා නාස්තිකවාදියෙක්, උච්ඡේදවාදියෙක් විදිහට හරියට පහර දුන්නා. මේ මිනිසා බොහොම නිවිච් මිනිස්සෙක්. ඊට පස්සේ ෆ්‍රෙඩරික් නීච්චේ ආව මෙයාගේ ගෝලයා විදියට බොහොම දරුණු විදියටම ගහලා කිව්වා. ඔබ හැදුවනම් මොනවා හරි හදලා තියෙන දුක තමයි කියලා. කෙරුවනම් කරන හරියක් දුක කියලා. ඒ නිසා නොකර ඉන්න එක නෙවෙයි මේකේ තියෙන්නේ. ඒ කරන දේ අඩු කරන්න. මේ තටමන දේවල් අඩු කරලා පුළුවන් තරම් විවේකයේ ඇති කර ගන්න හදන්න 100%ක් නතර කරන්න බෑ මොකද අපිට කණ්ඩ ඕනේ ඇඳුම් ඕනේ ඉන්න ඕනේ. ඒක නිසා කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ ඇදලා බණපදයක් කියනවා මේ ලෝකයේ තියෙනවා ලෝකායත විෂයන් කියලා જાතියක් වෙනතන් අපි කියන මේ ඉතිහාස භූගෝල ඇති විෂයන් තියෙනවනේ ඒක ශිල්ප තියෙනවා දක්ෂකම් තියෙනවා අපි ඉගෙන ගන්නවනේ මේ ලෝකායත විෂයන් අනුවනේ අපි මේ දල ජාතික නිෂ්පාදනයේදී ඉගෙන ගන්නේ ඒක පුද්ගල ආදායම හදන්නේ. ඉතින් අපි මේ අම්බාගෙන යන්නේ මේ ඒක පුද්ගල ආදායම වැඩි කරන්නනේ. රටේ දල ජාතික නිෂ්පාදනය වැඩි කරන්නනේ. මේකට කියනවා ලෝක වඩක කියලා. ඒ ලෝකේ දියුණු කරන්න හදනවා. බුදුරජාණන්ස කියනවා ලෝක වඩකෝ සුසාන වඩකෝ. අවසාන වැඩින්නේ සෝහම් බුම් විතරයි. ලෝක වඩක කියලා කවුරුන් නිවන් දකින්නම් බෑ. ඉතින් මෙව්වා කියන එක හොඳ නෑනේ අප්පා රේඩියෝ එකේ එහෙම මෙව්වා කියනනම් මොනවා වෙයිද කියලා හිතන්නේ දැන් මම බුණු දිහා බලනකොට මට පේනවා දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. නිකමට හරි ටෙලිවිෂන් එක හරි ගිහිල්ලා රේඩියෝ එක හරි යොම ප්‍රසිද්ධ බණක් කිව්වනම් එහෙම මොන තරම් පටලැවිලක් වෙනවද කියලා. ඒක විශ්වාසයි. ඒක දෙකක් නෑ. මේ සරුවච්චන්හන්සේගේ තිබිච්චාර මහා කරුණාව නිසා සරුවච්චන්සේ බේරුණා මේට කිට්ටු කරන්න කියලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇණ ගැහුවා. ලෝකේ පහළ වෙච්ච හැම ශ්‍රේෂ්ඨ නායකයෙකුටම වහ බෝතලේ අතට දීලා කිව්වා බීපං ඔබ තියාගෙන ඉන්න බෑ කියලා. මේ සුබම සතුටින් වහ ටික බීලා මැරුණා. සත්‍ය කියනකොට ඒ තරම්ම මේ දේශපාලන යාන්ත්‍රණය කැමති නෑ. මේ ආර්ථික යාන්ත්‍රණය කැමති නෑ. මේ සමාජ යාන්ත්‍රණය කැමති නෑ. නිසා අපිට පුළුවන් ද දේශපාලන සමාජික ආර්ථිකත්වයෙන් අයින් වෙන්න. ඒක තමයි හුදකලාව කියන්නේ. ඒකටයි විවේකී කියන්නේ ඒක මේ සමාජයෙන් අහලා කරන්න යන්න එපා. ඒගොල්ලෝ කවදාකවත් කැමති නැහැ. ඒගොල්ලෝ ඕනේ කරලා තියෙන්නේ අපිටත් තොරි, ඔයාටත් තොරි සොරි කියන්න එපා. ඔක්කොටම හොරිනේ. අපිට වගේ ටික හොරි හදාගන්න. ඒකට සොරි නැහැ. ඉතින් අපිත් බලන්නේ ඔක්කොටම හැදෙන හොරි ටිකක් හදාගෙන ඉන්න. නමුත් බලන්න මේ පහුගිය පසුගිය අවුරුදු 40 විතර වගේ කී දෙනෙක් මේක අල්ලගෙන ඔය ඔක්කොමලා පෙන්වන්න හදද්දී සමුදය නිරෝධය පැත්ත බලන පිරිසක් ඉන්නවනේ. මේ මූණු ටිකට පණේන්න මං ගා හොඳ උදාහරණයක් කියන්නේ. මේ මොනර නටනකොට වැස්ස එනකොට මොනර නටනවලු. මොනර නටනකොට පිල් ටික ඉදහලා ඇලහන හොල්ලෝල්ලා ඉනකොට පුදුම ලස්සනයි. ඉස්සරහ වැත්ත බන පහස වැත්ත එළියනේ. මොනර නටනකොට පිටිපස්සෙන් බැලුවත් වෙන්දට වැඩි අජුවයි. ඉස්සරහ වැත්තම මේක පිල් හෙල්ලෙනකොට මොකුත් නැහැ ඉතින් සුර විමානයක් තමයි. නමුත් පිටිපස්සෙන් ගිහිල්ලා බැලුවොත් එimhe නටන්න ඇරලා හරීම කැතයි. හරීම කැතයි. අරක පිල් ටිකෙන් වහගෙන හිටියානම් හොඳයි. වැඩියෙන් පෙන්වන්න කියලා ඉස්සරහ පැත්තේ නම් හරීම ලස්සනයි. තමයි අපිත් නටන්න ගියාම ওই ටික තමයි අපට වෙන්නේ. අපේ හුදකලාව නැති වෙනවා. අපේ විවේකේ නැති වෙනවා. අපි සංස්කාර රැස් කරනවා. අන්තිමට කොහෙන්ද මෙච්චර පව් සිද්ධ වුනේ කියලා අපි දන්නෙත් නැහැ. කිව්වොත් එහෙම මොනවත් නැතුව ඒක පැත්තකට වෙලා ආසස් ප්‍රසාසියත් ස්වභාවයෙන් වෙන්නදලා කරන්න යන්න එපා. ඒක ගෙවෙන හැටි බලන්න කියලා කොච්චර අමාරුද බලන්න අපේ ක්‍රියාකාරකම් වලට චේතනාව වලට වචනෙට මේකට සම්පූර්ණ විරුද්ධව යනවනේ. නමුත් මම මේ කියන්න හදන්නේ මේ බරපතල ප්‍රශ්න කියලා මේක ඕනේ නම් කරත හැකියි. ඒ කායිම සුභාසින්සන අවශ්‍ය කරන්නේ නැහැ මේකට. Tamanට ඕන නම් කරත හැකියි. අන්න ඒක තමයි අපි මෙතෙක් කල මේ ආර්ය පරිශ්‍රණය කෙරුවේ නැහැ මෙතෙක් කල. අපි මේ අනුන්ගෙන් අහනවා අර කරන්නද මේ කරන්නද ඒක එක්කත් කරලා නැහැ නේ මේකේ. ඒ නිසා කවදා හරි මේක කරන්න ගිය දවසේ අර තේනවා යම් වෙලාවක මේ සම්මා සංකප්ප, කාම සංකප්ප වෙනුවට නිකම්ම සංකප්පේ දාගත්තොත් ඒක නම් තමයි හුදකලාව විවේකය, කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ගන්න පටන් ගන්නවා කාටවත් වලක් කරන්න බෑ. මම දන්නවා හැබැයි මෙහෙම එකක් මම කියනවා. ඒක මේ සමාජ ධර්මයක් කාන්තාවක් Taman පැත්තකට වෙන්න ගත්තොත් එයාට බාධා ටිකක් තියෙනවා. මම දන්නවා. හැබැයි පිරිමියෙක් මං වගේ ගල්ලි ලන්දාරියෙකුට කිසිම බාධාවක් නැහැ. මම ගියා එක එකක් දන්නෙත් නැහැ. මම දන්නවා අපේ ගෙදර අක්කා කෙනෙක් හරි නම් කෙනෙක් හරි කරන්න ගැන ඒගොල්ලෝ කර ඒගොල්ලෝ යන්න ඕනකමක් නැහැ. ඒක වෙනම කතාවක්. අමාරුකමක් තියෙනවා. අපි මං කියනවා ඒකත් ශිල්පෙන් කරතයි. අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕනේ නම් බාර තියෙනවා. එතකොට ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එන්නේ නැහැ. මේ කාම විතක්කේමයි විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක කියන්නේ. කාමයේ හේව නැල්ල ද්වේෂේ. අපිට වෙන්නේ කාමයේ එක පැත්තක ද්වේෂයක පැත්තක මේ උතුරු කුරුති උතුරු දිවේ නැහැ දකුණු දිවේ නැහැ කාමයේමයි ද්වේෂය කියන්නේ ඕනෙම සතෙක් කාම ක්‍රීඩා කරනකොට බලන්න පුදුම ද්වේෂකින් ගොරවගෙන ළඟ ඉන්න එකක් කාගෙන මරාගෙන තමයි කාම ක්‍රීඩාව කරන්නේ. ඒ දෙකේ ඒ රිලව්ගක වෙනවා බල්ලන්ගෙන් පේනවා. ඒ කාම ක්‍රීඩාව කරන වෙලාව උත්සන්නම වේගයට එනවා. ඒ දෙක ළඟ ළඟ තියෙන. ඒ නිසා කොයි වෙලාවක හරි මේ නෙක්කම සංකල්පේ හරහා කාමච්ඡන්දේ කියන එකට පොහොර නොදාන්න ගණ්‍යා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලා අරණ්‍යයකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා ශූන්‍යකාට ගියාට පස්සේ අපේ කෙලෙස් වලින් 90කට වැඩිය කැපිලා ඉවරයි. නමුත් ඒකේ ඉන්න බෑනේ. කාමභෝගින් කවදාකවත් කැමති නෑනේ කැලේට. කාමභෝගින් කවදාකවත් කැමති නෑනේ ගහක් යට වෙලා ඉන්නේ. කාමභෝගින් කවදාකවත් කැමති නෑනේ ශූන්‍යකාරයට යන්නේ. ඒගොල්ලන් ඕනේ කොළඹ නගරේ රැට සිරිපුරමෙනි ප්‍රීති සාගරේ කියලා ඔන්න කැසිනෝකට නයිට් ඩිනර් එකට යන්න. පෙරහැර බලන්න යන්න. පාටියට යන්න. ඒක තමයි මේ සමාජශීලී කියලා කියන්නේ. ඒ නිසා මේ යන්නේ නැති කෙනා නිකම් පසුගාමී කෙනෙක් විදියට තමයි කතා කරන්නේ. ඒ නිසා කවදා හරි තේරුම් ගත්තොත් මේ දෘෂ්ටිය හරියස්සගත්තොත් දේක ඉවර වෙන පැත්ත බලන්න බලන්න දෙයක් නැහැ ඒක පේනෙනවා එතකොට එන බය කපලා නෑ ඒක එහෙම තමයි ළමයි කිවිජාල මම මැරෙනවා ඉතින් ආයෝකට මැරෙන දෙයක් ඉතින් අර කන්දක් උඩ ඉන්න සෙන් මාස්ටර් කෙනෙක් ගාවට මිනිස්සු යනවලු හරියට සුභාසිනතර ගන්න ඉතින් කවනසෙගේ මේ තාත්තා නැතුණාට පස්සේ ආ දරුවත් අන්න ගහන ගියාලු මාස්ටර් ගාවට සෙන් මාස්ටර් ගාවට ගිහිල්ලා කිව්වලු මෙහෙමයි තාත්තා නැති තාත්තගේ තාත්තත් නැතුණා තාත්තත් නැති වුණා මට ඒ නිසා මටයි දරුවටයි ආශිර්වාද කරන්න. ඉතින් මාස්ටර් කිව්වලු තාත්තගේ තාත්තා නැති වුණා. තාත්තා නැතුණා. ඒකට ඔබ නැති වෙන එකට පුතා නැති වෙන කිව්වා. එසිගොළු මං ආවේ සුභාසින්සනයක් කියලා නෑ. මොනවද ඔය කියන්නේ? යකෝ උඹට ඉස්සර දරුවෝ නැතුනොත් මල කරදරයක් නේ. එيشා උඹ මරණයට පස්සේ දරුවා මරනවා. එච්චර තමයි සුභාසින්සනේ ලෝකේ. මොන කරන්නේ? මරනවා. මේක අපි පුදුමාකාර බීජිකාවක් හදාගෙන ඉන්නවානේ. මං හිතන්නේ ඔක අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු ගහපු ගැටයක් කියලා. මේ මරණය අපි අයින් කරලා ඒගොල්ලෝ වැඩි බාර ගන්නවා මෙච්චර ගාණක් බිල දානවා. ඉස්සර මොකුත් නැහැ කැලේ ගහනවා කියලා කියන්නේ කැලේට ගිහිල්ලා විහිකුල නිකන් ඉන්නවා. දැන් බලන්න එකෙක් මරිච්චාම පවුලේ ඔක්කොම ඉවරනේ. මහා විශාල දෙයක් හදාගන්න. ඒ නිසා කවදාරි සම්මා දිට්ඨිය ඇවිල්ලා නික්කම්මය නික්මීම නිවනමයි. බැඳීම, කණ්‍යා කෙරේ, කුලයා කෙරේ බැඳීම සංසාරේ නම් නික්මීම මේ ගම තැල්ලා නගරය තැල්ලා කැලේට යනවා කියන එක ඉච්චරයි. එහෙම නැත්නම් ශූන්‍යagaraට යනවා කියන්නේ. මෙන්න මේ දේ කරන්න ගියාට පස්සේ අමුතු මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක වැටෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. දැන් මිතෙන්ට එනකම්ම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල තිබුණේ සීල සමාධි ප්‍රඥා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ආර්ය අෂ්ටාංග මාර්ගයට උට ඉස්සල්ලාම් ප්‍රඥා ශික්ෂා ඊගාට සීල ශික්ෂා මිසේ වඩන ලද සම්මා දිට්ඨියක් සහ මිසේ වඩන ලද සම්මා සංකප්පයක් තියෙනවනම් එයාට තේරෙන පටන් අර ගන්නවා ඒ ඥාණයෙන් ඒ දෘෂ්ටියෙන් තමන්ගේ සීලේ දිහා නැවත සලකා බලන්න මෙතෙන්ට එනකොට සීලයක් තියෙන්න ඕනේ ඒකත් බලනකොට පළවෙනියම පේන්නේ මගේ කට හොඳ නැහැ කියලා. සම්මා වාචා. අද මේ සංසාරේ ගෙවන එකට අපිට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන වචනේ. කායික ක්‍රියා, කායික දුස්චරිත තුනක් තියෙනවා, මානසික දුස්චරිත තුනක් තියෙනවා, වාචික දුස්චරිත හතරක් තියෙනවා. මනුෂයාට විතරයි වචන කතා කරන්න පුළුවන්. ඒ කතා කරන වචන කොච්චරක්නම් කෙටේරියක්ද? කොච්චරක්නම් අනුන්ට දුක් දෙන දෙයක්ද යනව බලනකොට කතා නොකර ඉන්න පුළුවන් නම් අපි කියන මේ ආර්ය තුෂ්ණී භාවයෙන් ඉන්න පුළුවන් නම් මොන්න තරම් පිනක්ද කියලා. අද IT ටෙක්නොලොජි වලේ ඉහළම මට්ටමේ අපි ඉන්නේ. Information technology. අද විතර යුද්ධ, අද විතර කාම අපරාධ, අද විතර ආර්ථිකයේ විසම විතර බෙදී යෑම, අද විදිය බලය එක්කෙනෙක් ළඟට යෑම කවදාකවත් වෙලා නැහැ. ඒ නිසා තව අපි ගියොත් ඉදිරියට මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක ඉස්සරහා විනාශයක් ඇති කර ගන්න. ඒත් එකක් කියත හැකි. ඒ තරම්ම ইনফরমේෂන් ටෙක්නොලොජි තියෙද්දී ප්‍රසිද්ධ දීපෝලක් මං කියලා තිනවා පසුගිය අවුරුදු 30 පුරා කවදාවත් පත්‍රයක් බලලා නැහැ. කවදාවත් ටෙලිවිෂන් එකක් බලලා නැහැ. කවදාකවත් රේඩියෝ කාලේ නැහැ. කොච්චර ටෙක්නොලොජි වලින් තමන් පැත්තකට යන ඉවරනේ. ඒක නිසා මට ටෙලිවිෂන් එකක් බලන්න ගියාම ඒක නිකන් තොරතුරු මොකුත් ඕනේ මට තේරෙන්න පටන් ගන්නවා මේ මිනිස්සු කණෙන් ඇදගෙන වගේ අරගෙන යන හැටි gedare හිටියානම් බත් එක ලිපේ රෝස්ට් වෙලා ගියත් ටීවී එකේ නිවුස් බලන්න දුවන හැටි. ඒක මොනවද තියෙන කුණු හරප විතරමනේ. ලෝකේ වෙන්න තියෙන අසාධාරණ කන්ටික තේරම ගෙන විනාඩි 5කින් දෙනවා කෑමට පෙර. පෙත්ත කනවා. ඊට පස්සේ බත් කාලා රැහැට බුදියාගෙන රැ 30 දත් මිටි කනවා. ඇයි අර කුණු හරපනේ පේන හරියක් පේන්නේ. රේඩියෝ එකේ මොනවද කරන්නේ? පත්තරේ මොනවද තියෙන්නේ? අද අපිට වේලක් නොකයින්න පුළුවන් ওই ජනමාධ්‍යෙන් ඈත් වෙන්න බෑ. මේක උගාවක් වර්ධින්නේ වචනේ. එනිසා භාවනා කරලා සම්මාදිටි සම්මා සංකප්ප හරි ගියා නම් ඒ මනසට ප්‍රධාන වශයෙන් තේරෙන්නේ අපි මේ කොච්චර හම්බ කරත් ඒ සේරම ඉවරයි වචන දෙයක් කතා කරපුවා. ඒ නිසා ඒ උපයපුදී රකින්න නම් සම්මා වාචා ඒ නිසා මේ වගේ තැනට ආවට පස්සේ අපි ගොත් එimhe කතා කරන්න එපයි කියලා ඇයි අප්පා මේ කතා කරුවට මොකද වෙන්නේ අපාය යනවාද ඒ නිසා හොරෙන් හොරෙන් ගුල්ලන මුළු මුළු වලට ගිහලා කුටු කුටු කුටු කුටු ගන්න ඒ නිසා නිකමට හිතන්න මං කියන්නේ මේ නිකමට එක පැයක් වාඩි වෙලා කතා නොකර හිටියොත් කොච්චර පින්ද gedara හිටියානම් නැත්නම් වෙනදන හිටියනම් මේ පැය කොච්චර කතා කරනවද කියලා ඒ කතා කරන කිසිම දෙයක තේමාවක් තියනවද කියලා කතා නොකර හිටියයි කියලා කිසිම පාඩුවක් වෙනවද කියලා බුදු කෙනෙක් නොඉපදුනා නම් අපට මොකද වෙන්නේ කියලා හිතන්න. බුද්ධ ශාසනය නොතිබුණා නම් අපට මොකද වෙන්නේ කියලා. මොකද අපි කවදාවත් පනව ගනින්ද කතා නොකර ඉඳින්නේ. අපිට කවුරු හරි පැනෙව්වත් අපි බාරගනේද බුද්ධ ආමතුරුගේ අනුශාසනයක් නොවෙනවනම්. ඒක නිසා භාවනා කරනකොට පිං මොකක්වත් එපා. මේ පැයක් භාවනා කරන පැයක් කතා නොකර සිටීමෙන් සබ්බපාපස්ස කරන්න සිද්ධ වෙනවනේ. ඊට පස්සේ සම්මා කම්මන්ත. කර්මාන්ත. අපි එක එක දේවල් වලින් ව්‍යාවෘත වෙලා මේ දරුවන්ට කර්මාන්ත, රටට කර්මාන්ත, පවුලේ අයට කර්මාන්ත, අරයට මෙයාට කර්මාන්ත පුළුවන් තරම් මේ ගොඩාක් දාගෙන එක්කිනෙකුටවත් මැරෙන්න වෙලාවක් නැහැ. තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරලා මැරෙන්න. ඒ නිසා පුදුම කර්මාන්ත තෝගයක් තියෙනවා. කර්මාන්ත නැති වෙනකොට ඇඟට උණ වාගේ. කොහෙන් හරි එකක් හොයාගන්න. දැන් භාවනා කරලා කරලා ඉවරලා අරමුණු නැති වෙනකොට බුද්ධානුසතිය හරි දාගන්න. නැත්නම් අනිච්චන් දුක්ඛන් හරි දාගන්න. එහෙම නැත්නම් කියන අපරාධ නිකන් ඉන්න එකේ මෛත්‍රී භාවනා කරුවට හොඳ නැද්ද කියලා අහනවා. මම මේ බුදු ආමරගේ ගුණ වලට මං අවල අවඩක් කතා කරනවත් මෛත්‍රී අවඩක්වත් නෙවෙයි. මේ නිකන් ඉන්න බැරිකම. යම් කර්මාන්තයක් නොකර නිකන් ඉන්න අවස්ථාව දුන්නාම මං හිතන එක තමයි ලොකම දඬුවම කියලා. දැන් අපි හිතමු මේ මිනිමර මිනිසෙකුට මට දඬුවම් තීන්දුව කළා දවස් හතක් කරුල කාමරට දැම්මොත් දුම් මැරෙනවා. වෙන මොනක්වත් කරන්න ඕනේ නැහැ උට. එළියට අරගන්න වෙන්නේ වැලි මැල්ලක් වගේ. මොකද උට කරන්න දෙයක් නැහැ. අර ඇතුලේ කරවලේ බයට ගෙවිලා ගෙවිලා ගිහලා මැරලා යනවා. ඔය ෂාජාන් කියන රජුරෝ යාගේ පුතා විසින් මේ මොම්ටාස් මහල් මරුණට පස්සේ මුළු ඉන්දියාවේ තියෙන සල්ලි ඔක්කොම තුලා තාජ් මහල් හැදුවා. ඒත් ඉවර නැහැ. මුළු රටම වැටුණා. පුතා කරපු දේ අල්ලගත්ත රත් තාත්තව. අල්ලන රතු බලකොටු දාලා හිර කෙරුවා. හිර කළේ යා රටට ගන්න පටන් ගත්තා මුස්ලිම්. තාත්තා කිව්වලු මම දන්නේ ඇත්තද කියලා මම මේ ආපු කතාවක් කියන්නේ. තාත්තා කිව්වලු දැන් මං හිරගෙදෙන ඉන්නේ පුතාට කතා කරලා කියන්නේ. මට මේ කොල්ලෝ 30 දෙනෙක් විතර යපන් හිරගෙදෙන්න මං උන්ට කියලා දෙන්නම් දන්න ශිල්පේ. එතකොට මට මේ නිකන් ඉන්නකොට තියෙන පාළුව නෑ කියලා. ඊට පස්සේ පුතා කළේ ඒක සිම්පල් කියලා මේ අපේ තාත්තා රජ කෙනෙක් නේද රජ කෙනෙක් ගාවට ගිහිල්ලා ඉගෙන ගන්න කැමති කොල්ල තුන් දෙනවන ලොක්කට ඊට පස්සේ ආ රජකම නැතුණක් ප්‍රශ්න නැතිලු අර සිසිටාට කියලා දී දිනකොට හරි ආසාවෙන් හිටියක් අපිටත් කවුරු නැත්තනකට ගියොත් එහෙම විශාල හුනියමක් විශාල පහළුවක් මොන හරි කර්මාන්තයක් හොයාගන්න. ඉතින් මේ කර්මාන්ත නිසාම මේ ලෝකේ යට තියෙන ලෝහ උඩට අරගෙන මේක පුරා හදාගෙන අයියෝ පොළොව මහී කාන්තාවට බරා ගන්න දරා ගන්න බැරි තරම් සුකොබෝගිත්තට පත් වෙලා තියෙනවා. කිලෝරක්ම නැහැ. ඉතින් ඒක නිසා කවුරු හරි සම්මාදිට්ඨි සම්මා සංකප්ප තියෙනවා නම් එයා මේ ලෝක විශේෂයට වැටෙන්නේ කතාවෙන් සහ ක්‍රියාවෙන් එයාට තේරුම් ගන්න පුළුවන් මම අනවශ්‍ය කරදර ඔළුවේ දාගන්නේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් කරනවා එහෙම නැත්නම් දිනූරට හැරපියා යන රජ කුසේ අත් කරන දේ අතහරින්න කැමති නම් කරන්න ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොන කර්මාන්ත කිරුවත් මොන කතා කරුවත් ඒ තමන් කරන දේ ලැබෙන ප්‍රතිඵල හෝ අව ප්‍රතිඵල හෝ ආදි ආදීනව අතහැරලා දාන්න කැමති නම් මොනවා කරුවත් කමක් නැහැ. මෙන්න මේකට කියනවා සම්මා ආජීවය කියලා ජීවන රටාව. තමන් නිතරම කල්පනා කරන්න ඕනේ සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවක් වෙන සමාධි ශික්ෂාව නැත්නම් චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් වෙන ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් වෙන ජීවන රටාවකට තමන් හැඩ ගැහෙන්න ලෑස්ති නැත්නම් මේක ඇතුලේ ටික දුරයි යන්න පුළුවන් ඒ ජීවන රටාව වෙනස් කරනවා ඒ ජීවන රටා වෙනස් කරද්දී මේක ඇතුළෙම කරන්නේ කොහොමද ලැබෙතෝ විලි වගේ ඒ සීමිත ප්‍රමාණය වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි ඒක ඒ රාමුව වෙනස් කරන්නේ නැතුව අපි මේක ඇතුළෙම නටන පටන් ගත්තොත් නටපේකට ප්‍රතිඵල නැති වෙන්නේ නැහැ. නමුත් සීමාකාරී සාධක රාශියක් කොටු වෙනවනේ. ආ නිතනදී Tamange ජීවන රටාව වෙනස් කරන්න කැමති නැත්නම් ඉතින් අපේ අර පරිණාමය ඉදිරියට යන්න හදන පරිණාමය හිර වෙනවා. පැවිද්ද වුණත් හැම වෙලාවෙම අදිශික්ෂාවක් අදිශීල ශික්ෂාවක් ප්‍රාර්ථනා කරන්න ඕන. අධිචිත්ත ප්‍රඥා භාවනාවක් කෙරෙන්න ඕන. අධි ප්‍රඥා භාවනාවක් කරන්න. ගිහියා වුණත් දැනගන්න ඕනේ මේ මැරණ කම්ම කඹරනවා. කිලෝරක් නතු කඹරනවා. මැරෙන්න සිද්ධ වෙන්නේ මැටි පාගපු ගුණෙක් වාගේ. මැරිලා මැරිලා හෙම්බත් වෙලා මැරිලා ඊට පස්සේ ආයෙ ගිහිල්ලා ආයෙ කරත් එකට කර දෙනවා. ඉතින් ඒක නිසා මේ ජීවන රටාව වශයෙන් වයසට යනකොට ලෙඩ වෙනකොට තමයි විවේකයක් තියෙන තැනකට හදාගන්න. අපි හිතනවා ඒක අපි දරුවෝ හදලා දෙයි කියලා කවදාවත් වෙන්නේ නැහැ. මට නම් දරුවෝ නැහැ. ඉතින් මං තමන් බෑ දරුවෙක්නේ මමත් කවදාකවත් කැමති නැහැ. ඒක නිසා තමන්ට තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න බැරි නම් එන්නේ එන්නේ විවේකේ වැඩි වෙන හුදකලාව වැඩි කරගන්න ජීවන රටාවක් හදාගන්න බැරි නම් මේ භාවනාදී යම් තැනකට ගිලෙක එක තැන මෙට්ටහි වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ ටික සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන වයිද බලන ප්‍රඥාව තියෙන කෙනාට විතරයි හොඳට අහගන්න ප්‍රඥාව තියෙන කෙනාට විතරයි වචනේ හසුරව ගන්න පුළුවන් වෙන්නේ වචනේ හසුරවගෙන ප්‍රඥාවට යන ක්‍රමයක් තමයි අපිට දහම් පාසලේ උගන්වන්නේ සීල සමාධි ප්‍රඥා නමුත් මේ වචනේ හසුරගන්නේ ඇයි මේක තවදුරටත් මේක කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ විද්‍යා දදාති විනය විද්‍යාව පහළ වෙනවා එතකොට තේරෙනවා මේ වචනෙන් තමයි අර ඔක්කොම දෝරේ ගලන්නේ ඒක නිසා සීල ප්‍රඥා දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒක මේ දීගනිකායේ සූත්‍රයක සඳහන් කරනවා සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා. සීලේ තියෙන කෙනාට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාව තියෙන කෙනාට විතරයි සීලේ තියෙන්නේ. දැන් අපේ ලෝකේ සාමාන්‍ය කියන්නේ සීලවන්තයෝ නෝන්ජලියෝ කියලානේ. මැට්ටෝ කියලානේ. කරගන්න දෙයක් නැතුවට සිල් ලකිනවා කියලානේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට තියෙනවා ප්‍රඥාව තියෙන කෙනාට විතරයි වචනේ හසුරවන්න ඕනේ කියලා හිතෙන්නේ සහ ඒ සඳහා ක්‍රමසාවිදි වැටෙන්නේ. කර්මාන්ත හසුරවන්න ඕනේ නැත්නම් සම්මා කම්මන්තයට යන්න ඕනේ කියලා වැටෙන්නේ ප්‍රඥා තියෙන කෙනාට විතරයි. ඒකෙන් ජීවන රටාව පුළුවන් තරම් ඉතාම සරල සුඛෝපභෝගී වෙන්නේ නැතුව පාරිභෝගිකත්වයට වැටෙන්නේ නැතුව ප්‍රයෝජනීය සලකලා කියන වචන දෙක කරන දෙයක් කරන්න ප්‍රයෝජනෙ සලකන ඇඳුමක් අඳිනවා නම් අඳින විලි වහ ගන්න. කනවා නම් කෑමක් කන්න බඩගින්න නේවා ගන්න Brahmacharya ආරස්සාවට. ගයක් හදන නම් හදන වැස්සෙන් පින්නෙන් අතර වෙන්නේ. මේ ටික විහාට ගිහිල්ලා කෑම කන්න පටන් අරගත්තොත් කාපිට ඇට්ටෝම ගෙදර ගියා වගේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කාලා කාලන්න අහිනවා. කාලා වැඩි වෙලා තියෙන ලෙඩනේ අද තියෙන්නේ. නම්බුකාර ලෙඩ කියලා. ඩයබටිස් කියයි, කොලෙස්ටරෝල් කියයි, හાર્ට් සිටුේෂන් කියයි මේ ඔක්කොම කාලා වැඩි වෙලා හැදෙන්න ලෙඩ. මේක ප්‍රමාණය දන්නේ නැති කමන තියෙන්නේ. ඒක නිසා තමන්ගේ ජීවන රටාව කියලා කියන්නේ කරන ඕනම දෙයක් කරන්න ඒකට ප්‍රයෝජනයක් තියෙනවා. බුදුරජාණන්සේ ප්‍රතිවේක්ෂා හතර ඉදිරිපත් කරන බලන කොච්චර ලස්සන කියලා දීලා තියෙනවද කියලා. කරපම් ප්‍රයෝජනේ සලකනවා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ සිව්පසය එහෙම නැත්නම් මේ ප්‍රත්‍යය එහෙම නැත්නම් ජීවිතයට අවශ්‍ය කරන මේ ප්‍රතිවාපේ චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පත කියන වගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හදාගත්තා නම් පුදුමාකාර වීරියක් එන්න පටන් ගන්නවා මොන් ඒක නිකන් සදාචල යන්ත්‍රයක් වගේ බැටරිය නිතරම charge වෙනවා කිසියම් දෙයක් අම්මා මැරණා කිව්වොත් ඒක දෙයක් ඇත්තේ නැහැ ඔය අපි අම්මලා කී දෙනෙක් මැරිලා දැකලාද රට ප්‍රභාකරන්න ගියා කිව්ව ගාලල්ලා අපි ප්‍රභාකරන් ළඟ නිගත්තේ දැන් අපි ආර්ය જાතිය එනකොට මේකේ හිටිය වෙන જાතියක් නේ. උන් මරනකොට අපි සතුටු වුණා නම් දැන් ඉතින් අපි උන් ඇවිල්ලා අපිට ගහන්න අපි ඒ සතුටු වෙන්න eBay. උන්ගේ බය වෙන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. මෙන්න මේ විදිහට තමයි තේරෙන්න පටන් අර ගන්නවා වීරිය නැති කරලා තියෙන්නේ. අපිට දරා ගන්න බැරි අපිට හිතා ගන්න බැරි විශාල රාජකාරි වගේක් අපි උළුවට අරගෙන අර මේ මීටර ගල ගල පෙරලා එන්න හදනකොට ඒකට හැප්පෙන්න හදනවා. ඌකට කොයි හැප්පෙන්නද පුළුවන් නම් මගහැරලාපන්. අන්න එතකොට තේනවා මේ සම්මා ආජීවය සකස් කරගත්තට පස්සේ මුළු දවසම පත් වෙන නිලාකූරක් වගේ. කිසිම දවසක කිසිම වෙහෙසක් මොකක්වත් වෙන්නේ නැහැ. එනවනම් ආසන්නේ වෙන්නේ එක්ක කතා වැඩි, එක්ක ක්‍රියා වැඩි නැත්නම් ජීවන රටාව වැඩි. ඒක නරකක් නෙවෙයි. ඒ අනුව හදාගන්න. හදාගන්නකොට තමයි තේරෙනවා මේ වීරිය, ඒ වීරියත් මේ දඟලන කරන වීරියක් නෙවෙයි ඥාන සම්ප්‍රයුක්ත වීරියක් එනවා. ඕකෝම කලබල වෙලා දඟලද්දී තමයි හරියට ඇනේට මිටියෙන් ගහලා නිකන් ඉන්නේ. අනිකොල්ල මේ ගාල කඩාගෙන දුවන සත්තු වගේ. එහෙම නැත්නම් අර කැලේ කඩාගෙන දුවන සත්තු වගේ දුවපන් අම්මා කොහෙ දුවනන්ද කියලා දන්නේ. ඒ හාවෙක් බුදියාගෙන හිටියලු බෙලි ගහක් යට. ඉතින් බෙලි ගෙඩියක් වටනවල තල්ලත්තක් උඩට. ඉතින් ආව එක පාට භාවිතචි ගමන් කිව්වේ අහත කඩා වැටුණෝ කියලා දුවනකොට ඉතින් ආව බොරු කියන්නේ නැහනේ ආව දේශපාලනය කරන්නේ නැහනේ ඉතින් මේ මින්න හිතවලු ඇත්ත තමයි ය කොහෙද මචන් දුවන කෑ ගහ ගහන්න එපා අහත කඩා වෙනවා ආ එනම් මාත් කියලා උත් දුවන ඉතින් ටිකක් කරනකොට ඉත්තෑවක් දුවන ඊට පස්සේ ගෝණක් දුවන ඔක්කොම දුවන අලියක් දුවන දැන් කැලේ කඩන කට්ටියම යන ගමන් සිංහයානද කියලා කොහෙට පෑවක කොහෙද දුවන්නේ කියලා අහන්න දැයි ඉතින් සිංහයා කියව නිසා නතර කරන්න බෑනේ දුවන්න බෑ නතර ලැබඩද තැලීමත් කොහෙදකෝ දුවන්නේ. අනේ රාලාමි මන්නම් දන්නේ මේ මේ ගෝණ දීපු නිසා දිව්වා. ගෝණෙන් කතා කළා තෝ මොකද දුවන්නේ? මේ මී හරකා දීපු නිසා දිව්වා. අහගෙන අහගෙන යනකොට හාව ඌලනවා. ඊට පස්සේ මොකද යකෝ? අනේ මේ පැත්ත බලන්නත් බයයි අහස කඩන්න. මොවර කියන්නේ? දැන් බෑ කියන්න වෙන ගිහිල්ලා බලනකෝ අහස. තල් ගෙඩියක් වැටලා බෙලි ගෙඩියක් වැටලා තල්ලත් අකුල්. මේකට කියනවා සිංහාවලෝකණය කියලා. සිංහයා බලන්නේ වෙච්චි තැන. බල්ලෙකුට ගලක් ගැහුවනම් බල්ලා ගල දිගේ ගිහිල්ලානේ කන්නේ. ඒකට කියනවා සූන කහව ලෝකනේ කියලා. අද දේශපාලන ප්‍රශ්නයක් ආවම මිනිස්සු බලන්න හැටි බලන්න. ආර්ථික ප්‍රශ්නයක් ආවම කොහොමද බලන්නේ කියලා බලන්න. සමාජික ප්‍රශ්නයක් ආවම කොච්චර කුලප් වෙනවද කියලා බලන්න. තමන් පිටිපසට ඇහැලා බැලුවා නම් මේව වෙච්චි නැති දෙයක් කවදාකවත් ලෝකෙ වෙන්නේ නැහැ. භාවනා කරනකොට අපිට මතුවෙන විවිධ අරමුණු දෙක කවදාකවත් අනවශ්‍ය දෙයක් එන්නේ නැහැ. පළවෙනි දවසේ මට මතකයි දෙවෙනි දවසේ කුල තියෙනවා ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීමේ අඩුපාඩුකම් තියෙනවා නම් කියන්නේ කියලා. අත්දැකීම කියන්නේ 100 100ක් පිළිච්ච එක අඩුවක් නැහැ. වෙච්ච දෙයට ඉන්න සේරදු. අපි ඒකට කලබල වෙන නිසා වීරිය නැතෙන්නේ අපිට අපිට දරා ගන්න බැරි දෙයකට කර දීලා උර දීලා. අපි සීමාකාරී අපි දන්නේ නැහැ. එහෙම බලනවා නම් වෙන සිද්ධිය අනුව බලනකොට මේ එන ප්‍රශ්නෙට උත්තරේ මේකෙමයි තියෙන්නේ. ඒක නිසා අපේ අම්මා ඉන්න කාලේ කියනවා මේ වට්ටක්ක gediye වට්ටක්ක වැල කවදාත් වැලට දරන්න බැරි gediye නෑ. කොච්චර gediye ලොකු වුණත් වැල දරනවා. ඒ නිසා අපිට එන්නේ ප්‍රශ්න කොහොමද දරන්න පුළුවන් දේවල්. ආන්නේ වීර්ය ආවට පස්සෙට කළ හැකි දේවල් සහ නොහැකි දේවල් තේරුම් සම්පජඤ්ඤේ සාත්තක සම්පජාඤ්ඤේ සප්පාය සම්පජාඤ්ඤේ අසම්මෝහ සම්පජාඤ්ඤේ ආදි වශයෙන් සලකල් බලන්න බැරි දේවල් වලට බෑ කියනවා. ඉතින් මැරෙන්නයි. මාන්නකාරය එහෙම නෑ. එයා ඔක්කොම කරට ගන්නවා. කරට ගත්තට පස්සේ නහිනවා මේ බැරි දේවල් කරට අරගෙන. ඉතින් මම ඒකට කියනවා අක්කා වෙනවා කියනවා අයියා වෙනවායි කියනවා මුදුන වෙන්න හදනවා ගරු වෙන්න හදනවා පුළුවන් දෙයක් කරපල්ලා පුළුවන් දෙයක් කරත හැකි. ඉතින් ඒ වීරිය ආපු ගමන් දැන් පුදුම සම්බන්ධයක් තියෙනවා මේ දවස පුරාම ප්‍රබෝධයෙන් ගත කරන එකනට සතිය සම්මා වායාම තියෙනවනම් සම්මා සතිය. ඒක සතිය කියන එකට ඉච්චරම දඟලන දෙයක් නෑ මේ සතිය කියන්නේ පොර කාලා දුවල ගන්න දෙයක් නෙවෙයි. ඒ අවදි භාවය ඉතින් අපිට වෙලා තියෙන්නේ අපේ වීරිය විසම වෙලා කරන්න බැරි රාජකාරි ගොඩකට ඔළුව දාලා බාර ගන්නත් කැමති නෑ බැරි දේ. ඉතින් පුළුවන් දේ පුළුවන් දේ වශයෙන් බැරගෙන බැරි දේ බැරි වශයෙන් තේරුම් අරගන්න පුළුවන් නම් අපිට ඉච්චරම මේ නිදා ගන්න යනකොට එච්චරම ඉත් නරක කරගන්න දෙයක් නැහැ. එතකොට තමයි තේරෙනවා මේ සම මට්ටමේ කරන්න පුළුවන් බැටි කරගෙන යනවනම් මේ සතිය පවත්වනවා කියන එක ඒ තරම්ම අමාරු නෑ විශේෂයෙන්ම දැන් අපි කතා කරන්නේ සතර සතිපට්ඨාන සතිය නෙවෙයි ඉන්ද්‍රිය සතිය නෙවෙයි බල සතිය නෙවෙයි බොජ්ජංග සතිය නෙවෙයි සතිය නැති වෙන තැනනේ දැන් අල්ලන්න තියෙන්නේ සතියේ තියෙන උත්කෘෂ්ඨම දේ තමයි සම්මා සතිය කියන්නේ සතිය නැති වෙන තැන බලන්න ඉඳපු ගමන් මට නිින්ද යගෙන එනවා. ඉඳපු ගමන් මේ භාවනා කරනදී සද්දකට හිත යනවා. ඉඳපු ගමන් මගේ හිත වේදනාවට යනවා. ඉතින් මේ මේ වේදනාවට යනවයි කියලා කියන්නේ මෙතෙක් තිබුණ සතිය නැති වෙන තැනනේ. අපි ඒකට කලබල වෙන්නේ නැතුව අතිය එනවනම් සතිය යනවා. මේ සතිය පටන් ගන්න තැන බොහොම සතුටුයි. ඒක සතර හතර සතිපට්ඨාන සතිය. බොජ්ජංග සතිය කියලා කියන්නේ මයි ළඟ තිබිච්ච සතිය පැදුරටත් නොකිය පලා යනවා. මේක දිහා බලන්න පුළුවන්. සතිය නැති වෙන හැටි මම දන්නේ එච්චරම සතුටක් නම් ලෝකේ කොහෙවත් නැහැ. මෙච්චර ආසාවෙන් වඩලනද සතිය අපිටත් පැදුරුණු කියා බලාගෙනකොට කලබල නැතුව මේ මෙයා යන හැටි දිහා බලාගෙනකොට ඒ කියන්නේ සතියේ Nirodhe දකින්න. ක්ෂය වෙන හැටි දකින්න. වැය වෙන හැටි ඔය විදියට මොක අපව වෙනවා. ආපහු ඇති වෙනවා ආපහු වැඩෙනවා ආපහු පවතිනවා ඉතින් ඒ නිසා මේ නැතිවීම දැක්කනම් ඊගාව සැරේ එනකොට බොහොම සාදරව බලන්න පුළුවන් ආගේ පිට ගියා දැන් ගෙට ආවා අපිට වෙලා තියෙන්නේ සතිය නැතුණා කියලා පශ්චාත්තාප වෙනවා එතකොට මේ පශ්චාත්තාපේ නිසා සතිය පුළුල් සතියක් එන්නේ සම්මා සතියක් වාටපත් වෙන්නේ අපිට සතිය දුක් පිනිස හිටිනවා කවුරු හරි හිතනවාද මේ බුදුරජාණන් වහන්සේ මේ සතිය අපිට අඳුලා දුන්නේ මේ තියෙන අලිමදි වලට හරක් කියලා තවත් කරදරයක් දෙන්න කියලා. නෑ. සතිය නැති වෙන තැන බලන්න, ක්ෂය වෙන තැන බලන්න. ඒක ඉතින් සතිය ගොඩාක් දුර ගියාට පස්සේ තමයි බලන්න පුළුවන්. බලහිනකොට තියෙන එක 100ට 100ක්ම හේතුඵල ධර්මයක්. එතකොට තියෙනවා සතිය ගෙවිල යද්දිත්, සතිය කැඩෙද්දිත් යම් ප්‍රමාණයක සමාධියක් තියෙනවා. ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හොඳටම වික්ෂිප්ත වෙච්ච හිතක් ගන්නයි කියලා. මූල ධර්මානුකූලව බැලුවත් ධර්මානුකූලව බැලුවත් ඒකෙත් ඇඩිය ගැඹුරේ මොකද්ද තැම්පත්කමක් තියෙනවා. හිතන්නේවත් නෑ අපි. ඔය කොරස් කටේ අත දාගන්න බැරි තරම් කලබලයක් වෙලා හිටියත් ඒ හිතෙත් දුර්වල වුණාට යම් ප්‍රමාණයක් සමාධිය තියෙනවා ඒකෝදි භාවයේ තියෙනවා ඒකාග්‍ර භාවය. අපි ඒක සමාදම් වෙන්නේ අපි අර කලබල හිත සමාදම් වෙනවා. මම එදා කියපු උපමා වගේ මොහොතේ මැද ගැඹුරු සාගරයේ මැද කවදාවත් කලබල වෙන්නේ උඩ කොනයි යට කොනයි කලබල. ඒ නිසා අපි උඩ කොනයි ගැන යට කොනයි කතා කරන්න පටන් අතොත් උදේට හැන්ද වෙනකන් කතා කරගෙන ඉන්න පුළුවන් අසාධාරණය ගැනයි අයුක්තිය ගැන ඔක්කොම. අතර මැද තියෙන නිශ්චල හිත පොඩ්ඩක් බලන්න. බුදුජනසේ පැහැදිලිවම අංගුත්තර නිකායේ දේශනා කරනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං අසුතෝතෝ පුතුජනෝ තං නප්පජානාති තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාන මහණිය හැම කෙනෙකුම හිත ප්‍රභාස්රයි මනුස්සකම කියන්නේ මේක හැබැයි වටේට ආගන්තුක උපක්ලේශ වගේක් තියෙනවා කියන්නේ පිටින් තරවිච්ච මජන් වගේක් තියෙනවා. මලකඩ ටිකක් තියෙනවා. එහෙම නැත්නම් දූවිලි රත්තුවක් තියෙනවා. මේ බව දන්නේ නැතුව තියෙන හාත්පසම දූවිලි කියලා හිතුවොත්, හාත්පසම මඩ කියලා හිතුවොත්, හාත්පස මලකඩ කියලා හිතුවොත්, ඒ මනුස්සර කවදාවත් මාන්නේ භාවනාවක් හරියන්නේ නැහැ, සමාධියක් එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක හරියට නිකන් මේ කනගාටුවෙන් ඉන්න මනුස්සයාට අලිමදියට හරක් වගේ තවත් 26ක් උමත් දානවා වගේ. නමුත් ඒත් එක්ක මේ යටින් කියනවා පබ්බස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කිට්ඨං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති තස්ස සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අත්‍යීති වදාමි. සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මහණෙනි ඇතුලේ මේකේ දඹ රත්තරන පිට කට්ට විතරයි මේ ආගන්තුක පසලෙන් කෙලසිලා තියෙන්නේ. ඒසම පිටකට විනිවිදපන්. පොඩ්ඩක් විනිවිදලා බලපන් ඇතුලේ දඹරත් නැහැ. අන්න එයාට හැකි සංඥාව තියෙනවා. එයාට භාවනා හරියනවා. යම් කිසි කෙනෙක් හිතන්න තමන්ගේ තියෙන පිටකට්ටේ විතරයි දකින්නේ. මලකඩයි, කච්චලුයි, දූවිලි. ඒ වගේ අනික් කෙනා දකින්නේ පිටකට්ටේ විතරනේ. එතකොට මේ ඉන්න හරියක් ඔක්කොම කෙලසිච්ච පිරිසක්. යම් කිසි කෙනෙක් දන්නවනම් මගේ ඇතුළත හරි පිරිසිදුයි පිට තියෙන ඔය වගේ මට ඇබ්බැහි ටිකක් සංසාර ගති ටිකක් මොන මොන හරි මම ළඟ ඉන්න මනුස්සයත් මේ වෙලාවේ නරක වුණාට මෙයාගෙත් ඇතුළේ තියෙන දඹරත්තරණක් අපි කවදාකවත් කාටවත් අතුර නිග්‍රහ කරන්න යන්නේ මේකම සමාජයට ලොකු සාන්තියක් ඒ නිසා මේ සමාධි හිත නැත්නම් මේ කියන සමාධිය අසංවිදිතතා සංවිදිත දෙක අතර තියෙන වෙනස ඇවිස්සුනොත් සමාධිය නැහැ. තැම්පත් වෙනකොට සමාධිය එනවා. මේක මේ කාටවත් බුදලෙට සින්න වෙච්ච දෙයක්. නැත්තම් කවුරුර කියනවා මට ප්‍රථම ධානයෙන් තියෙනවා ඒක මගේ ප්‍රථම ධානය කියලා අමනයි. ඒකට බුදුහාම කියන්නේ අසබ්බුරුසයි කිය. ප්‍රථම ධානයේ ඒ ඒ தත්ත්වයට එනකොට ප්‍රථම ධානය එනවා. ඒක යාටයි තියක නෙවෙයි. මේක මගේ ද්විතිය ධානය, මේක මගේ තෘතිය ධානය කියලා මේ ලැබෙට සමාධිය මගේ කරගන්න යන්නේ එහෙම එකක් නෙමෙයි මෙතන කතා කරන්නේ. සම්මා සමාධි කියලා කියලා කියන්නේ මේ සමාධිය හැම හිතකම තියෙනවා. විස්පහත් වෙනවා. ඒක නිසා තමන් දැනගන්න ඕනේ මේ හිත 100 100ක් කෙලසන්න කාටවත් බෑ. සත්‍යමත් වෙනවා නම් හොඳම අවස්ථාව බලලා සමාධිමත් වෙන්න අවස්ථාව ඒ කියන්නේ පාරේ වාහනේ ඉන්නේ නැති වෙලා බල පාරේ හැපැත්ත පයින්නවා කියලා හිතා ගන්නකො. ඉතින් දුවන වාහන දුවනලා පැන්නට පස්සේ හැප්පුණාට කතා කරන්න දෙයක් නැහැ නේ. ඒ නිසා අපි දෙපැත්ත බලන්න ඕනේ. වාහනේ ඉස්සර නම් අපිට එහෙමයි කියලා දෙන්නේ. දෙපැත්ත බලලා පාර පයින් කියලා. දැන් නම් එහෙමවත් කරන්න යන්න එපා. ඒ තරම්ම අමාරු පාර. ඉතින් අන්නේ වගේ නැති වෙලා බලලා එහා පැත්තට යන්න පුළුවන් නම් පාරේ එහා පැත්තට යන්න පුළුවන්. ආන්නේ වගේ මේ සම්මා සමාධිය Taman ළඟ හැම වෙලාවෙම තියෙන එකක් කියලා දන්නවනම් එයා තේරුම් ගන්නවා මෙහෙමයි මම ඒකට මගේ භාෂාව කියන්නේ. අපි ආනන්තරිය කුසල කර්මයක් කියලා කියන්නකෝ. එහෙම නැත්නම් ඊ타මත්ම පහත් අකුසල කර්මයක් කෙරුවයි කියලා. නමුත් මේ මනුස්සයාගේ manussකම නැති වෙන්නේ නැහනේ. manussකම තියෙනවා. අද තියෙන නීතිය බලන්න ඊට වැඩි අපරාධ කරන જાතිය ආර මනුස්සයා උසාවියට ගිහලා ඌ හිරේට දානවා. විනිශ්චය කරන්නේ ඊටත් වැඩි කඩප්පුලියෝ. අද නීතිය පසිඳලන්නේ එපාම කරපු જાතියක්. ඒකල රහින්සකේ කල්ලලා දානවා. ඉතින් මේ හියුගෝ වික්ටර් හියුගෝ කියනවා තව කෙනෙකුට මරණ දඬුවම් තීන්දුව කරන උඹලට තියෙන අයිතිවාසික මොකක්ද? තව කෙනෙක් හිරිට දාන්න අයිතිවාසික උඹලට කොහෙද තියෙන්නේ? දැන් අපි ඒකේ පිස කියලා පිටංගුරුට ගිහලා දැම්මට පස්සේ එතන ඉන්න හොඳම බ්‍රේන්ස් ටික එතන තියෙන. ඌට බේනවා එළියේ හිටියනම් පිස්සු. එළියේ ඉන්න හරියක් ඉන්නේ පිස්සු. හොඳ ටික ඉන්නේ ඔක්කොම පිස්සංගොට විතරයි. ඌයි පිස්සංගොට ඉන්නන්ට ලෙඩක් දුකක් එහෙම තියෙනවද කියලා බලන්න කිසි නෑ අලියෝ වගේ. පිස්සු නැති පිස්සු තියෙන උන් එළියේ. උන්ට නිතරම කොලෙස්ටරෝල්, උන්ට නිතරම බඩ දාන. ඌ විතාල අර කියන්නේ මොකක්වත් නැහැ. මේ අපි මේ හදාගෙන තියෙන සාධාරණ නීති කියලා හදාන කියලා කිව්වට කිසිම සාධාරණයක් නැහැ. ඒ නිසා කවුරුත් දන්නවනේ මේ හැම කෙනෙක්ම මොන අපරාධ කරත් ඒගොල්ලන්ගේ manussකම තියෙනවා. ආනන්තරී අකුසල කර්මය කරත් ඊගාවාත්ම නිවන් දකින්න පුළුවන්. අපි බලන්නේ මේ පොඩි දෙයක් කෙරුවට පස්සේ අපි කොච්චර පශ්චාත්තාප වෙලා. අපි මේ පශ්චාත්තාප වීම මානවයිජ වාසිකම් කරගෙන ජීවත් වෙන්නේ. මං කියනවා විපස්සනාව දන්නේ නැතිකම නිසා කියලා. අපි අපේ දුක් ගැනවිලි කිය කියා නාඩා චර්චුරු කගා ජීවත් වෙනවා. අපි දන්නවනම් අපි සක්විති රජපෞලේ එහෙම නැත්නම් සාක්‍ය සිංහ කුලේ අපි හැම කෙනෙක්ගේම හිතේ තියෙනවා මේ ප්‍රභාසර ගතිය. අපි මකන්න නැදුවට මකන්න බෑ. ඒ මොකද අපි අර පිටලෙල්ල විතරයි දකින්නේ. කවදා හෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ග දිගේ ගියාට පස්සේ තේරෙනවා ඉපදිලාම තියෙන නිවන් දැකලා කියන. ඒක දන්නේ නැතුව අපි මේ හිඟා කකා ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා කවදා හෝ මේ ගැම්ම ඇවිල්ලා ඒ ගැම්ම එන්නේ නිකන් මේ හිටියයි කියලා. අර මූලික සති වඩනකොට තේරුම් ගත්තොත් මේ ඕනම දෙයක් නැති වෙන්න අරින්නේ. මොකක්වත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නැතිවීම බලන ස්වරූපය ගන්න. ක්ෂය වෙන හැටි වැය වෙන හැටි ඒකට කියන තුන්වෙනි ආර්ය සත්‍ය කියලා නිරෝධ සත්‍ය කියලා නිරෝධ සත්‍ය දන්නව නම් එයා භාවනාවට යන්නෙම කිසියම් දෙයක් අපේක්ෂා කරගෙන නෙවෙයි මේ තියෙන ඔක්කොම ගෙවෙනවා. ගෙවින දිහා බලන්න ගියාට පස්සේ බලාපොරොත්තුවක් තිබ්බොත් විතරමනේ බලාපොරොත්තු සුන් වෙන්නේ. බලාපොරොත්තු නැත්තම් මොනවා සුන් වෙන්නේ? මොකක්ක සුන් වෙන්න දෙයක් නැහැ. බැදුරු පුදිය ගත්තොත් වැටුණා කියලා තුවාල වෙන්න දෙයක් නැහැ නේ. ඇඳේ පුදිය ගත්තොත් තුවාල වෙන්නේ. මම එක කාලයක් හිටියා මට ආතයිතිලා මේ ඇඳ අයින් කරලා බිම පුදිය වෙන. අන්සේ ඥානන්ද සාංශ කාමරට ඇවිල්ලා කියනවා යකෝ උඹ බුදියන්නේ ලෝකේ තියෙන ලොකුම ඇඳේනේ කිව්වා. බිම්බුදිය ගත්තේ කාට පෙරලි පෙරලි බුදිය ගතයිනේ. ඇඳේ නම් ඩබල් ඇඳේ වුණා සීමිත ඉදපුරවන්නේ නැති. බිම්බුදින මනස ලෝකේ ලොකුම ඇඳේ බුදියත්. වැටෙන්න දෙන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ මේ ඇතුළත තියෙන ಗುಣ කඳ එහෙම නැත්නම් මේ මේ බණ ඉවර කරන්න ඕනේ සම මෙහෙම කියන මේ ඉන්නේ බුද්ධෝත්පාද කාලයක කියලා. මේ ලැබිලා තියෙන manussත්ව ප්‍රතිලාභයක් කියලා. මේක ක්ෂණ සම්පත්තිය කියලා. මේක සද්ධර්ම ශ්‍රවණය කියලා. මේක සත්පුරුෂ ආශ්‍රය කියලා. මේක පැවිද්ද කියලා. ඔය ටිකක් තියෙනවා නම් ඔබට අපට ඛණ්ඩ දෙනවා නම් අපට බොණ්ඩ දෙනවා නම් අපට ඉන්න දෙනවා නම් තව මොනකෙන් gediyeටද තවත් රණ්ඩු කරන්නේ කියලා හින්දුවක් තියෙනවා. මොනවටද අපි මේ රණ්ඩු කරන්නේ? අපිට අපි ලැබෙන තියෙන ලැබිලා තියෙන අපි දන්නේ අපි හිතනවා ගමයිති බුදු ගෞතම බුදු සාසනයට වැඩිය හොඳයි මයිති බුදු සාසනය කියලා. ගෑනු කෙනෙක් හිතනවා අපෝ පිරිමි මානුෂකම ලැබුණට ගෑනු කමට වැඩිය හොඳයි පිරිමිකම කියලා. පිරිමි කට අරගෙන බලා ඉන්නවා ගෑණියෙක් දිහා. හයියෝ මේ හැමරෙට හිටලා තියෙන හැටි දිහා බලනකොට ඒක මේ ක්ෂණ සම්පත්තිය හම්බෙලා තියදී වටේ හොයනවා මේ මම දැන් මෙතන බඩු තියෙන්නේ අතීතේ වුණා අනාගතේ වුණා අරය ළඟ හොයනවා මේ ළඟ හොයනවා මේ සද්ධර්මය ඇහෙනවා ක්‍රියාත්මක කරන්න වෙලාවක තව ආහා යනවා ඉතින් ඒ නිසා මේ ලැබිච්ච මේ සම්පත්තිය තේරුම් ගත්තා නම් ඒකට කියන්නේ පළවෙනිම සම්මා දිට්ඨිය. මේන් එපිට කොහේ හොයන්න ගියත් කබලෙල් ලිපට වැටෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච ක්ෂණය ලැබිච්ච මේ සම්පරීක්ෂණ සම්පත්තිය. සතුටින් බුද්ධ විඳින්න පුළුවන් නම් ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. අනිත් එක මේ අපි වගේ පිරිසක් මිච්ඡර කැප වෙලා සීලයක් රැකමින් සමාධියක් රැකමින් ඉන්න පිරිසකටත් බැරි නම් එච්චර ඒ වගේ හැකි සංඥාවක් ගන්න අපිට හිතා ගන්න අමාරු වෙන්නේ වෙන ලෝකයකට ගන්න පුළුවන් මේ කියලා. මම මේ ආඩම්බරයක් ඇති කරන්න මාන්නයක් ඇති කරන්න කියනවා නෙවෙයි. හැකි සංඥාව ඇති කරගන්න ඇති කරනවලා මේ දෘෂ්ටිය, හරි දෘෂ්ටිය එහෙම නැත්නම් මේ දේක නැති වෙන පැත්ත බලන එකේ නාස්තික හෝ උච්ඡේද ගතිය නෙවෙයි. ඕනම දෙයක නැති වෙන පැත්ත බලන්න ගියා නම් ඒකෙන් තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්නෙ. ඒකට හිත යොදලා භාවනා කරන්න. එතනින් මගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාටම ඒ සාක්ෂාත් කටයුතු ධර්ම, ඒ ක්ෂීනාශ්‍රව ධර්ම හැකි තාක් දුරට මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා